අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝ වතාවසෝ චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති පස්ස පඤ්ඤත්තියා පඤ්ඤා බෙස්සති इति නේතං ථානං විජ්ජති इति කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ජවනිකා කීපයක් සහිත මේ සූත්‍රයේ මහා කච්චායන ස්වාමීන් වහන්සේගේ ජන්වීමේ අවසාන ජවනිකාවටයි මේ අරුන්කන් දුන්නේ මිත්‍යක් කරගෙන ආව පාඩම් පන්තියේ වහන්සේ සඳහන් කරනවා යම් වෙලාවකට ඇහැ කියන ඒ ඔපය එහෙම නැත්නම් ඒ සංවේදී භාවයේ නැත්නම් ඇහි සංවේදී භාවයේ නැත්නම් ඒක අවසන්ඩ පුළුවන් ප්‍රමාණයේ චක්කු විඤ්ඤාය රූපෙකුත් නැත්නම් එතෙන්ද හිත ගියෙත් නැත්නම් ස්පර්ශය සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඒ නැති පැත්ත පෙන්නන්න කතාව පටන් ගන්න හැටි. ඊට පස්සේ ඒ සංඝයා වහන්සේට සඳහන් කළා තියෙනවා යම් වෙලාවක ස්පර්ශය සිදුුනේ නැත්නම් ඒ නොසිදිච්චි නොසිද්ධ වෙච්ච ස්පර්ශයක් මත වේදනාව විඳින්න බෑ. වේදනා පඤ්ඤාත්තියක් ප්‍රඥාව පනවන්න බෑ. යම් විදිහකට වේදනාවක් ඇති නොවුනොත් ස්පර්ශ පදනම් කරගත්ත වේදනාවක් ඇති නොවුනොත් ඒ කෙනාට සංඥා ගැනීමක් කරන්න බෑ. විඳීමකින් තොරව ඒ වේදනාව නිසා ඇති වෙන සංඥා ගැනීමක් වෙන්නේ යම් විදියකට සංඥා ගත්තේ නැත්නම් ඒ ගත්ත දේ ඒක මත විතක්ක කිරීමක් එහෙම නැත්නම් ඒක නැවත නැවත ඒකට හිත යොදව යොදව බැලීමක් කරන්න බෑ එහෙමනම් ප්‍රපංචය හටගන්නේ නැහැ එහෙමනම් ඒ ප්‍රපංච සංඥා සංඛා යාව සමුදාචරණය කරන්නේ එහෙම නැත්නම් ප්‍රපංචයන් හට ගන්නට පදනමක් නැහැ ඉතින් මේක උන්වහන්සේ දේශනා කරාට පස්සේ උන්වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙක් ඒක දන්නවනම් යම් වෙලාවට ඇහිෝපේ තියෙනවා රූපයක් තියෙනවා රූපයක් තියෙනවනම් ඇහිෝපයක් තියෙනවනම් මේ දෙක මුලිච්ච වෙච්ච වෙලාවේ හිත එතෙන්ද ගියොත් චක්ක විඥානෙ එතෙන්ද ගියොත් එතන ස්පර්ශයක් හටගන්නවා ස්පර්ශයක් හටගත්තොත් එයා ඒක විඳීමක් කරනවා දැන් මගේ විඥානෙ ගිය තැන තමයි මම විඳින්නේ අනිත් තැන් වල නෙවෙයි ඒ විඳින දේ හඳුනා ගැනීමක් කරනවා සංජානනය කරන නැත්නම් සංඥා කිරීමක් කරනවා. ඒ හඳුනාගත දේ තමයි හිත නැවත නැවත යෙදෙන්නේ. ඊට පස්සේ ඒක මත මේ පටලැවිලි එහෙම නැත්නම් ඊවායම් ඉතිරපතර යෑමක් වාග් බහුල්‍යයක් සිද්ධ වෙනවා. යම් වෙලාවට හේෝපයක් නැත්නම් යම් වෙලාවට රූපයක් නැත්නම් යම් වෙලාවට හිතෙන් ගියේ නැත්නම් ස්පර්ශයක් සිද්ධ වෙන්නේ ස්පර්ශයක් නැත්නම් විඳින්න බෑ විඳින්නේ නැත්නම් හඳුනා ගැනීමක් කරන්න බෑ හඳුනාගත්තේ නැත්නම් ඒකට නැවත නැවත හිතියෝ දන්න බෑ එතකොට ඒක මත කතන්දර ගෙතිල්ලක් ඉහවහයමක් ඉතර පැතර යමක් වෙන්නේ නැහැ මේ දැනුම යම් කිසි කෙනෙකුට තියෙනවා නම් යා කියනවා සුත්තවත් ආර්ය ශ්‍රාවකයෙක් කියලා ඒ කෙනාට තමන් හීනෙන් දකින දේවල් හිතන්නේ ඒව ඇහැට රූපයක් මුලිච්ච වෙලා එතෙන්ට විඥානය කියලා වෙච්ච දේවල් නෙවෙයි. නමුත් අපි ඒව දැකපු දේවල් විදිහට අපි කොච්චර හිත් පීඩා ගන්නවද, හීන පලාපල බලනවද, මේක මුනේ මොකද කියලා මේකට අපි හිත් කරදර ගන්නවද කියලා බැලුවොත් අපි එතනදී මේ පසපින්නන්න හදන කච්චායන සංස පසපින්නන්න හදන මේ ඇහෙන් දැකෝ රූපයක් නෙවෙයි එතන චක්කු විඥානයේ ගිහිල්ලා ස්පර්ශයක් වෙලත් නැහැ විඳීමක් ලැබලත් නැහැ නමුත් සංඥා වගේක් වැඩ කරලා තියෙනවා. ඒ සංඥා වලට නැවත නැවත හිතියෝදලා තියෙනවා. ඒක ඉතින් අමතක කරලා නැහැ. ඊට පස්සේ උදේ නැගිටින්නේ ඊවහකේ පැතිරිච්ච මහා අවුලක් සහිත. ඉතින් මේ ටික මේ නිකන් හුදු ප්‍රපංචකලීතු දැන නැති තැනක ප්‍රපංච කිරීමක් කියලා අර සුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවනම් එයා එව්වා විඥාණයට හසු වෙච්ච නැති දෙයක්සේ සලකලා නොදැක්ක දෙයක්සේ සලකලා නැහිච්ච දෙයක්සේ සලකලා කටයුතු කරනවා මිස ඊගාවට එන මේ රූප බලන සද්ධාහන ගඳ බලන රස බලන වගේ ස්පර්ශයක් ඇති වෙලාවල් වලට අර දැකපු හීනේ විස්තර වලින් මේක මුසු කරගෙන අවුල් කරගෙන ජරා කරන්නේ නැහැ ඒක නිසා අපි දැකපු හීනය දැකපු හීනයක් බව දැනගන්නවා නම් මේ කොටිෂ ස්වාමී කොච්චාය ස්වාමීගේ කතාවෙන් ඒක ප්‍රපංචක ලේතු නැති බව නැවත නැවත මට හිතේ දාන්න නරකයි. එතකොට මේ ඊගාවට එන දෙන චිත්තක්ෂණයත් පුදුම විදියට අවුල් වෙනවා. ඒ නිසා හීනෙකදී අපිට මේක දැක ගන්න පුළුවන්. අපිට නැත්තම් සංසන්දනාත්මකව. ඊට පස්සේ මිරිඟුවක් බලනකොට මිරිඟුවක් ඈතදී පේනකොට පේන්නේ ජල තරංගයක් වාගේ, දිය කඩක් වාගේ. නමුත් ඇත්තටම එතන තියෙන උණුසුම් වාතයක්. වතුර යන්නේ පැත්ත. නමුත් මේක වාතයේ උණුසුම් වාතයේ තියෙන මේ කම්පන චංචල ගතිය ජල තරංගයක් වශයෙන් පෙන්වන මේ මිරිඟුව ජල කඩක් කියලා හඳුනා ගත්තොත් ඒ සතා කොච්චර ඒකට මහන්සි වෙනවද? ඇඟේ තියෙන දාඩිය ටිකක් යනකන් දුවලා මැරලා වැටෙනවා. කොච්චර දිව්වත් මිරිඟුට ළඟා වෙන්න බෑ. දුවන්න දුවන්න මිරිඟු දුවනවා. ඉතින් ඒ වගේ එක් මායාවක් හීනයක් නැත්නම් මිරිඟුවක් කියලා හිතුවොත් අපි මේ ඇහැට මුලිච්ච වෙච්චි භූතය භූතතෝ දක්පච්චති කියන විදිහට යථා භූතය නැත්නම් හේතුඵලයෙන් හටගත්ත දේ හේතුඵලයෙන් දකින දේ ඉක්මවලා කොච්චරක් හීන නිසා දුක් කරදර ගන්නවද? කොච්චරක් මිරිඟු නිසා හිත කරදර ගන්නවද? කොච්චර මායාවල් නිසා හිත කරදර ගන්නවද? ඒ ගානට බුදුචානන්සේ දාලා තිනවා මදයත් ප්‍රමාදයත්. අපි බිව්වට පස්සේ නැත්තම් මත් උනාට පස්සේ එයාට ඒ ප්‍රകൃතිය විකෘති වෙලා පේනවා ඊට පස්සේ මේ පුද්ගලයා ඒ තමන් දකින දේ ප්‍රകෘති වශයෙන් සලකගෙන ඉතින් ලෝකයේ හොඳටම අමනෙක් විදිහට හැසිරෙනවා. ඒක මදේ හැටි ඒකමයි බුදුහාර දකින ප්‍රමාදේ කියලා දෙයක් ඇති වෙනකොටම බලන්නේ නැතුව ටික වෙලාවක් යනකොට ඒක වෙන දෙයක් වඩටපත් වෙලා. ඒ දේ ඉස්සලා එකමයි කියලා හිතිල්ලෙන් ගත්ත ඥානයක් තමයි මේ භෞතික ලෝකේ ඥානය. කිසිම කෙනෙක් අප්‍රමාදීව බලන්නේ ඇති වෙච්ච දේ බලන්නේ. ඇති වෙච්ච දේ බලලා ඒකයේ මුල් වස්තුව කියලා දැඩි විශ්වාසයකින් අර පිළුණු වෙච්ච දේ නැවුම් දේ වශයෙන් ඉදිරිපත් කරන අදහස් තමයි මේ ලෝක මතවාද කියන්නේ. කිසිම කෙනෙක් හට ගන්න වෙලාව දැකලා නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ මද, මේ ප්‍රමාද, මේ මිරිඟු, මේ සිහින, මේ මායා අපේ ජීවිතේ කොච්චර මේ මානසිකාර පවත්තන්න, මඤ්ඤණා කරන්න එහෙම නැත්නම් ප්‍රපංච කරන්න පාවිච්චි කරනවද කියලා බැලුවොත් අපි ඇතිදේ ඇති හැටියට දැකලා ඒක පිළිබඳ ප්‍රකාශ කරන මතත් එක්ක මේ විකෘතිය දැකලා ප්‍රකාශ කරන මතත් එක්ක බලනකොට අසෘතවත් පෘථග්ජනය උද්දී ඉඳලා හැඳ වෙනකන් කතා කරන්නේ කවදාවත් දැක්කේ නැති අහපු නැති විකෘතියක් අල්ලගෙන. යාට දැනගන්න පුළුවන් නම් ප්‍රകൃතියේ හරියට දැකපු දේ ගහපා දෙන්න දෙයක් නැහැ. කාටවත් මවාපාන දෙයක් නැහැ. අතිශෝක්ති කරන්න දෙයක් නැහැ. ඒක ඒක විසින් ඒකේ සත්‍ය ප්‍රකාශ කරනවා. යම් විදියකට ඇත්ත නැත්ත වෙලා දැක්කොත්, හීනයක් විදියට දැක්කොත්, මිරිඟුවක් විදියට දැක්කොත්, මායාවක්, මදයක්, ප්‍රමාදයක් ඒ කෙනාට ඒක තියෙන පුස්ස නිසාම ඒක හුවා දක්වන්න වෙනවා. ඒක නැවත නැවත කාට හරි එන එන පෙන්වන්න සිද්ධ වෙනවා. ඒ මොකද යාම දන්නවා මේ ඇත්ත දැකලා නෙමෙයි කතා කරන්නේ. ඒත් ඔය දෙකේ මේ වෙනස එක පැත්තකින් sannivedanට බලපානවා. අනිත් පැත්තෙන් මේ මායා මිරිඟු වගේ දේවල් කතා කරන්න යාම නිසා පුදුමාකාර මානසික ආතතියක් ඇති කරනවා. පුදුම අසහනයක් ඇති කරනවා. මේ දෙක අතර යම් විදිහකට දෙන්නේ අතර ගැටුමක් ඇති වුණොත් අවසානයේ ਸਰවචනසේ සඳහන් කරනවා සත්තා දාන දණ්ඩා දාන කඩු අතර ගන්නවා එහෙම නැත්නම් ආයුධ අතර ගන්නවා මේ මතේ වැරදිලා තියෙන එක්කෙනෙක් දැකලා කතා කරනවා ඒත් එක නොදැන කතා කරනවා දැකලා කතා කරන එක නෑක ප්‍රතිචාර කරන්නේ එහෙම නැත්නම් එයා කියනවා ඔක නැවතට බලන්න කියලා මෙතෙන් ඇති වෙන ගැටුම කොච්චරද කියනවනම් සත්තාදාන දණ්ඩාදාන දඬු මුගුරු අතර ගන්නවා ආයුධට අතර ගන්නවා කලා විග්‍රහ විවාද ඉතින් කලහ කරගන්න විග්‍රහ කියලා කියන්නේ ගහපාදීම් කරනවා විවාද කරනවා තුන් තුන් තෝතෝ කියන පටන් ගන්නවා පේසුඤ්ඤං මේ හිස් වචන කතා කරන පටන් අර ගන්නවා මුදාවාදා ලෝකේ පවතින පුළුවන් සියරම කෙලෙස් ඇති වෙනවා කිසිම පදනමක් නැතුව පටන් ගන්න. ඇත්ත ඇත්තටි දන්න කෙනා එයා කැමති නෑ මේක එක්කනා කියන වල් පල්ලහැලි වලට හැම්කම් දෙන්න. එයාට කියනවා කරුණා කරලා ඔක නැවසරක් බල්ලා කියන්නේ කියලා. අර එයා කියනවා නෑ නෑ මම මේ දැකලා කියන්නේ. මම මේ අත්දකලා කියන්නේ. මේක අහපන්. ඉතින් එන මට අහන්න බෑ. ඉතින් ගන්නු. මේක තමයි ලෝකේ පුරාම තියෙන සත්තාදාන, දණ්ඩාදාන, කලාව විග්ඝා විවාද, පේසුඤ්ඤ තුවන්තුම් මුසාවාද අනේකාපාවකා කුසාදම්ම. ඒක නිසා මේ බුදුචාන් වහන්සේ සඳහන් කරනවා මම මේ හතර ආර්ය සත්‍යය චතුරාර්ය සත්‍යය ද්වාදසාකාරයේ විදිහට සත්‍ය ඥානය කෘත්‍ය ඥානය කෘත ඥානය විදිහට ද්වාදසාකාරයේ විදිහට දකින්නකම් නියමතාවාහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ දසමනව බ්‍රාහ්මණියා පජාය සදේවනුසාය ලෝකේ අහා මම දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත දැක්කයි කියලා කිව්වේ නෑ මොකද මම දැක්කේ නැති නිසා. ඒ තාක්කල් ප්‍රකාශයක් කරේ නෑ. යම් දවසක මම චතුරාර්ය සත්‍ය දොළොස් ආකාරයට දැක්කනම් දැන් මම කියනවා මම දැක්කයි කියලා. ආන්‍ය දර්ශනේ නැති නිසා අපි මේ භාගෙට දැකලා ඒ දැකපු දේ ඇත්තකරනද එහෙම නැත්නම් ඒක ඌනපූර්ණය කරන්ද අපි මේ ගහපාතන එක තමයි පේසුඤ්ඤ කියන්නේ හිස් වචන කතා කරනවා කියන්නේ බොරු කියනවා මම අපහැම් කරනවා පරුස වචන කතා කරනවා ඒක නිසා අපි හිතමු යම් කිසි කෙනෙක් ඇත්තටම දැකලා කතා කරයි කියලා නැත්නම් ස්පර්ශයක් ඇතුව කතා කරයි කියලා. නමුත් එයාට එතෙන්ට යනකම් තීරුම් ගන්නවා නම් මම මේ කතා කරන්නේ අද්දුරු දේ ප්‍රත්‍යක්ෂ දේ කියලා. අද්දුරු ප්‍රත්‍යක්ෂයක් Tamanට ලැබෙන්නේ සංඥා වේදනා සංඥා වේදනා සංඛාර වලින් පෙරිලා බව තේරුම් ගන්නද ඒක වෙනමම කතාවක්. Taman අත්දැක්කත් දැකපු දේත් ස්පර්ශ කරපු දේත් ස්පර්ශ කරන්නේ ස්පර්ශයට කලින් වේදනා සංඥා සංඛාර ඇති කරලා ඒ නිසා මම දකින දේ ඇත්තටම තියනවද තියෙන දේ මට පේනවද කියන ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක් විපස්සනා යෝගාවචරයට මොකද යා දන්න ඕනම දෙයක් දිගට බලනකොට ඒක වෙන දෙයක් වඩපත් වෙනවා ඒක නිසා ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා මේ දකින දේ ඉත්‍ත්‍යාවද්ද පුරුෂේද්ද සුබද අසුබද සාධාරණද අසාධාරණද ධාර්මික අධාර්මිකද කියලා හදිස්සිය පැනලා තීන්දුව කළොත් අපි බොහෝ විට දැකපු දේ වෙනුවට වඩා තමගේ මතයක් මතියක් මමායනයක් දෘෂ්ටියක් එලි කරන්න හදනවා. යාට ඉවසීමක් නැහැ. ඒක නැවත දකින්න. දැක්කනම් පෙනෙයි මම කිව්වට වැඩිය හොඳයි නොකිය හිටියානම් මොකද බලන්න බලන්න බලන්න මම මේ ප්‍රකාශ කරන්න හදන දේ ඇති තරම් සාක්ෂි නැතුවයි මම මේ ප්‍රකාශ කරන්න හදන්නේ කියලා. ඒ වෙනුවට ප්‍රකාශ කිරීම පැත්තකට දාලා සාක්ෂි වැඩි කරගන්නවා නම් නිරීක්ෂණය වැඩි කරගන්නවා නම් මේකට විපස්සනා කියලා කියනවා. ඉතින් මේ ඒතියෙද්දි මේ දකින භාගෙට දකින දේ අර ආවෙක් තල් ගහක් අර බුදියන් ඉන්නකොට වැඩිචි තල්ලක් උඩ අත්තක් උඩට බෙලිගිරියක් වැටිච්චාම ඌ ඇත්තටම ප්‍රත්‍යක්ෂයක් නැතුව නෙවෙයි කෑ ගහන්නේ. දුවන්නේ ඌට ඌට ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ඌ කියනවා අහස කඩා වැටෙනවා කියලා ඌගේ ඥානය හැටියට. ඉතින් දුවන එක ආව දුවනකොට මිමින් අහනවා මොකද මචං මේ හදිස්සිය කැලේ කඩාන යන්නේ කතා කර කරවත් ඉන්න වෙලාවක් නැහැ. අහස ප්‍රත්‍ය අහස කඩා වැටෙනවා බලන්නත් බයයි කියලා කියනවා. ඊට පස්සේ ඉතින් මීමන්ව විශ්වාස කරනවා. ඉතින් ආවට බොරු කියන්න ඕනේ නැහැ නේ. මොකද ඊගාට ඡන්ද ඉල්ලන්න යන එක නෙමෙයිනේ. ඊට පස්සේ මීමන් අපිට පස්සේ ඉත්තය ඇවිල්ලා අහනවා මොකද මචන් දුවන්නේ. ඊට පස්සේ කියනවා මේ අහස් කඩා වැටෙනවා. මේ මියා දැක්ක මේ මේ දැකලා තියෙන කතා කරන්න වෙලාවක් නෑ යන්න. ඉතින් ඊට පස්සේ මුළු කැඩේම කඩාගෙන දුවනනේ. ඒ හාව දැකපු තේ බොරු නෙවෙයිනේ. හැබැයි හාව හරියට බලලා නෙවෙයි දුවන්නේ. හීනෙන් බය වෙලා. අද මේ ලෝකයේ තියෙන හැම මතවාදයක්ම මේ දරපු හීනෙන් බය වෙලා කරන මතවාද. එක්කිනෙකුටවත් කොන්දපණ නැහැ. ආපහු ගිහලා බලන්න මේක. මොදේ භූමියට යන්නත් බයයි. බුදු අම්මේ දැන් අහර කඩා වැටුනොත් එහෙම ඉක්මනට යන්නයි හදන්නේ. ඉතින් ඒ දර්ශනයට කියනවා සුනක දර්ශනය කියලා. බුදුචානන්සේ පෙන්වනවා සීය දර්ශනය කියලා එකක්. සිංහයා වගේ ආය බලයක් වෙච්ච තැනට එක්කෙනෙකුටවත් යන්න බෑ. කිසි කෙනෙක් කැමති නෑ ඔය නඩු කතා කරන කට්ටිය ඇති වෙච්ච දේ දකින්න. ඒගොල්ලෝ මේ කොහෙන්ද කොහෙන්ද ඔක ඇයි ටිකක් එකතු කරගෙන හදාගත්ත කතාවක තමයි ඔය ප්‍රපංච කරන්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ එකක්. Taman කතා කරන දේ දන්න දෙයක් කතා කරන්න. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්නේ. ඒකේ කිසිම දෝෂයක් නැහැ. අපි සියල්ල දන්නා වගේ සියල්ල දක්නා වගේ කතා කරන්න ගියාම ඒකට තියෙන භයානක දේ තමයි ලෝකේ ඇවිල්ලා යාට ආරූඪ කරන ඕවෝ ඔයා දේව පුත්‍රෙක් තමයි වරහතන් වහන්සේ තමයි කියලා ආරූඪ කරාට පස්සේ ආරයක කනවා සීමාවක් නැතුව. ඒ කෑම කන්නේ වට කරගෙන ඉන්න කට්ටිය ගන්න බීඩිය හැටියට තමයි. ඒ නිසා බීඩිය ගහන්නත් එපා. මේ මේ ලනුව කන්නත් එපා. ඒකට අපි කියන යෝගාවචරයක් වෙන්නේ කියලා. ඒකට කියන බිග් ෂොක් වෙන්නේ කියලා. භ්‍රමචාරී වෙන්නේ කියන එක පොඩ්ඩක් ඉන්න මම බල්ලා කියන්න. ඒ ඒ කවුරු හරි පචයක් කිව්වට පස්සේ ඒ පචේ වටේ කට්ටියක් හැදෙනවා. අන්නේ කට්ටියේ පචේ කියන එක උඩ තියලා ඒ යන සියල්ලම ඔය සූරංගම සූත්‍රයේ සංඥාව විපල්ලාස වෙන හැටි කියනකොට ජවනිකා 10කින් පෙන්නනවා එක්කෙනෙක්වත් නැහැ බේරෙන්නේ. ඒ තරමටම මිනිස්සු අරයට මෙහා පිට කතානවා මෙහා අරයට පිට කතානවා. පිට කතා ගැනීමක් තියෙනවා. මේක දිහා බලන්නත් බයයි මොකද ඒගොල්ලෝ හරි තෙදවත්ත මිනිස්සු වගේ විදිහට සංවිධානය වෙච්ච මිනිස්සු දෙට කටයුතු කරන්නේ. නම ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ ඉස්සරලාම තමයි හිතාමතා බොරු කියමන හිස් වචන කතා කිරීම ශික්ෂණීය මාර්ගේ නතර කරන්න. පුළුවන් තරම් කතාව අඩු කරන්න මොකද අපේ සංසාර ගැටේ තන්නේ කරමු තියෙන කතාව. ක්‍රියාවල නැහැ. මොකද අපිට උදේ ඉඳලා හැන්ද වෙනකන් සත්තු මරමින් ඉන්න බෑ. උදේ ඉඳලා හැන්ද වෙනකන් හොරගම් කරමින් ඉන්නත් බෑ, කාමීත්‍යචාරය කරමින් ඉන්නත් බෑ. හැබැයි උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කර කර ඉන්න පුළුවන්. මෙතන තමයි ගැටේ තියෙන්නේ. අනිත් මනසින් සිටින අකුසල කර්මත් එච්චර බරපතල නැහැ. මේ නිසා තිරිසනුන්ට වැඩිය මිනිස්සු අපායට යන වැඩි. මොකද කතා කරන්න පුළුවන් මනුස්සයෙක් නෙවෙයි. ඒ කතා කරන්න පුළුවන් ගතිය පාවිච්චි කරන්නෙම කවදාකවත් Tamange සුභ සිද්ධියට නෙවෙයි, දන්න දෙයකට නෙවෙයි කොහෙන්ද ඕන අයතගත් කරුණු වගේ. එක්ක සුතමේ ඥානෙම, චින්තාමේ ඥාන. මගේ එකටත් වැඩි ඉස්සරහින් තියලා කතා කරනකොට ඒවට කියනවා අනරිය වෝහාර කියලා. ඒ නිසා අපි හිතමු දවසක අපි හිතාගත්තා අතුම් මැදීම නොකරනද පොඩි කාලයකට අදිෂ්ඨාන කරගන්න. කායික දුතරිද වචී ඒ කියන්නේ හතු මැරීම හොරකම් කිරීම කාමීච්ඡාචාරය. ඊට පස්සේ හිතා ගන්න කතා කරන්නේත් නැහැ. වචන කතා කරන්නේත් නැහැ. කරලා මොකක් හරි ඇති වෙන දෙයක් ඇති වෙන හැටියට බලන්න. ප්‍රകൃතියක් කරගෙන මනෝ විකාරයක් නෙවෙයි. අර වගේ හීනයක් ගන්න යන්නත් එපා. බීලා හම්බෙච්ච දෙයක් ගන්න යන්නත් එපා. කවුරු හරි දීපු ලණුවක් ගන්නත් එපා. හුස්ම කියන්නේ ප්‍රകൃතියක්. ඉඳගෙන ඉන්න ඉරියව කියන්නේ ප්‍රකෘතිය. මේක දිහා බලන්න. ඉස්සල්ලා ඉස්සලා මේ ශරීරයේ දිහා පේන පිනිල්ල ලබන ස්පර්ශය ඒකාන්තයෙන්ම වේදනා සංඥා චේතනා හරහා පිටලා ඉන්නේ. ඒක නිසා ස්පර්ශය ප්‍රතික්ෂේප කරන්න එපා. හැබැයි ඒ ස්පර්ශය නැවත බලන්න. බලනකොට බලනකොට බලනකොට ඒක අර කෙලෙස් බරිත හිතකින් බලනවට වඩා අඩුම ගානේ සීලය මේ කාය වචී දුස්තරත අයින් කරලා බලන හිතෙන් මේක නැවත නැවත බැලීම නැත්නම් අනු අනුපස්සනාව නැත්නම් විපස්සනා කරනකොට මේ කය කියන එක පවා නැවත නැවත බලනකොට ඒකේ ලිංග ආකාර නිමිති උද්දේශ වෙනස් වෙන්න පටන් ගන්නවා. ආසල ප්‍රසවාසයෙන් බැලුවත් අපිට ඒක බලන්න බැරිකම තියෙන්නේ. අපි හිතමු මොනම ක්‍රමයකට හරි ආශ්‍රව ප්‍රසස් බලපණ ඉන්නවයි කියලා. ඒතර පේනවා දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති. එතකොට ඒක රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති වෙනවා. දිගේ එක කිටි වෙනවා. ඒක මේ කවුරුත් කරන එකක් නෙවෙයි. ඉතින් අපි ඔය දිග කිටි බව දන්නේ නැතුව හුස්ම දිගමයි කියලා කියන්න ගියා නම් අසම්පූර්ණ නිරීක්ෂණයක් මෙතන තියෙන්නේ. දිගට බලන්න කියලා. බලාන බලාන යනකොට පස්සම්බයං කාය සංකාරක්. සබ්බ කාය පරිසංගය. එතකොට පේන්න පටන් ගන්නවා හුස්ම ගැනීමල අර සක්මනේ ක්‍රියාවලියක් පේනා වගේ එක එක කටයුතු වල වෙනුවට ආශ්වාස ප්‍රශ්වාස මුළුල්ලම පේන්න පටන් ගන්නවා. එතකොට පේනවා අර ඉස්සලා දකපු චිත්‍රය තව චිත්‍රයක්. තව පැති කලක්. මේ විදියට මේ දකින්න දේ ප්‍රකාශ කරන්න යන්නේ නැතුව නැවත නැවත බැලුවොත් මේක සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ කෙනාට තේරෙනවා යමක් දෙත බොහෝ වෙලා බලන්න හිටියොත් ඒ දේ විශේෂයේ තියෙන ආකල්ප දැනුම රූපාන්තරණයකට ලක් වෙනවා. විපරිණාමයකට ලක් වෙනවා. ඒ නිසා කිසිම තැනක ප්‍රකාශයක් කළොත් ඒ ප්‍රකාශය නිසා අර ගලණේ කැඩිලා යනවා. ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා මේක නැවත නැවත පරීක්ෂා කරන්න කියලා. අපි හිතමු මේ කෙනා මේ කොටිච්ච කච්චාන සංශ ගේන තැනට කොහොම සූක්ෂමව කිට්ටු කරන්න පුළුවන් අපි මේ ආස්වාද ප්‍රසවාස බැලීමේ මුවාවෙන් නැත්නම් මේ කය බැලීමේ මුවාවෙන් ඇත්තක නෙවෙයිනේ බලන්නේ ඇහෙන් එන සංඥා නැති කරන්න නැත්නම් චක්කු ප්‍රසාදයේ తాවකාලිකව වසාලන්න ඇස් වසා ගන්න ඉවිස ගන්න ඊට පස්සේ සෝත ප්‍රසාදයේ තියෙන සද්ද නැති තැනකට පුළුවන් නම් යනවා නැත්නම් ඒකෙන් පුළුවන් තරම් හිත බේර ගන්නවා ඒ ගාහණය නැත්තම් ගඳ සුවඳ සහ දිව එච්චර අපිට කරදර කරන්නේ නැහැ. පරියන්කේ ඉන්න වෙලාවක කයේ ඇති වෙන මේ අනායාසයෙන් සිදුවෙන හුස්ම දැකින්න නම් ආයාසයෙන් කරන ක්‍රියා නැතර කරන්න කියනවා. ආයාසයෙන් කරති කරන ක්‍රියාවම ගොරෝසුයි. එතකොට අනායාසයෙන් එක්ක මම වෙමි කියලා ඉඳගෙන ඉන්න එක හෝ ආශ්වාස ප්‍රශ්වාසයේ පේනවා. ඒ වගේම මනසට එන හිතිවිලි වළක්වන්න බෑ අභිරමණය කරන්න එපා. එච්චරයි ඒක ඉතින් ඒක එනදී අභිරමණය කරනවා පුළු පුළුවන් වෙලාවේ ආනාපාන බැලුවයි කියලා. අපි පහුගිය දවස් 4 5 ගත්ත අත්දැකීම් අරගෙන හිටමු. යම් වෙලාවක මේ බලන ආස්වාස ප්‍රස්වාසයේ රූප බැලීම වෙනුවට සද්දැහිම වෙනුවට ගඳ බැලීම වෙනුවට රස බැලීම වෙනුවට හිතනවා වෙනුවට ඉදිරිපත් කරගත්තා වූ මේ ආස්වාස ප්‍රස්වාසයේ ක්‍රමික වෙනස් වීමක් වෙන්න පටන් ගත්තයි කියලා. ගොරෝසුවට තිබුණ එක සියුම් වෙනවා. තව ටිකක් සියුම් වුණාට පස්සේ මේ දෙකම එකම නමකට ගැලපෙන්නවා ගැලපෙන්නේ නැතුව වගේ කැඳ හැඳි ගෑවෙනවා. කලබල වෙන්නේ නැතුව ගියොත් මේක ගිහිල්ලා ගිහිල්ලා ගෙවුණයි කියලා. එතකොට මේ පුද්ගලයාට ඇහත් නැහැ, රූපත් නැහැ, චක්කු විඥානයත් නැහැ. කනත් නැහැ, සද්දයක් නැහැ, සෝත විඥානයත් නැහැ. නැහැයක් නැහැ, ගඳවලන්නෙත් නැහැ, ගාහන විඥානයත් නැහැ. දිවක් නැහැ, රසක් නැහැ. ජීව විඥානයක් දැන් මේ බලන්න හිටියේ කය විතරනේ. ඒකට අර කයත් දැනෙන්නේ කයට හැප්පෙන මේ වායු පොට්ටබ්බ ධාතුවත් නැහැ. අර මෙනෙහි කරමින් තිබුණ හිතත් නැහැ. හිතවිලිත් නැහැ. හිතත් නැහැ ධර්මත් නැහැ. ඒකට යා එනවා තැනකට යම් වෙලාවක මේ ජීවත් වෙනවා gediya පිටිම ජීවත් වෙනවා. හැබැයි සලායතනෙම වැඩ කරන්නේ නැහැ. විඥාණය කොහෙන් අල්ලන්න කියලා බලවලා එයා අන්දමන්ද වෙලා ඉන්නවා. ඒකට සද්ද ඇහුනට තිබුණට එයාට පේන්නේ නැහැ. ඒ කියන්නේ සද්ද මුලිච්ච වෙන්නේ නැහැ. ඒ වෙලාවේ සද්ද ඇහෙන්න පුළුවන්. එයාගේ කනටිව සම්බන්ධ වෙන්නේ නාසය දිව ආශ්‍රව ප්‍රසවාසය සම්බන්ධ වෙන්නේ. ඒක බල බල හිටපු එක. කිචිවිලිත් නැතුව තියෙනකොට මෙන්න මේ தත්වෙදී ඒ පුද්ගලයා ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ. මේ ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැති වෙලාවට වේදනාවක් තියෙනවා. ඒක මේ අදුක්කම සුඛ වගේ වේදනාවක්. හැබැයි ඒක එදිනදා ජීවිතෙන් බannකොට සැපද දුකද කියන්න බෑ. ඒක අතරමැද තත්ත්වයක්. හැබැයි බොහෝ විට නොදන්න කෙනාට පාළු ගතියක්, කම්මැලි ගතියක්, තනි ගතියක් දැනෙනවා. දැනගෙන ගිය සුත්වත් ආර්ය ශ්‍රාවකයන් දන්නවා මේ තමයි වේදනාව දැන් වේදනාව විඳින්න නැති වෙලාවට ඇවිල්ලා. එතකොට සංඥාවට සංජානනය පුදුමාකාර අපහසුතාවයට පත් වෙනවා එක්ක මෙයා කියනවා මේක නිින්දක් කියලා. එහෙම නැත්නම් පදාස පිටින් අහුවෙනවා මතක නැහැ. මොනවා වුණාද මතක නැහැ. පාරට අලුතින් සංඥාවක් ආවට පස්සේ තමයි තේරෙන්නේ. ඒක සංඥාවොත් හැඟීමක් ඇති නොකර ගන්න තැනට යනවා. එතකොට ඒ ඒ ගත කරපු කාලේ කිසිම මේ ප්‍රපංචකරණයක් කෙලෙසිය වහයමක් පැතර යාමක් නැහැ. හැබැයි මේ මනුස්සයා සනිකරමයි ජීවත් වෙද්දී මේ භවයේදීම මේ කියන Nirodhayak අත්දකින්න පුළුවන්. නමුත් මේ Nirodhaය ඒ පුද්ගලයා අගය කරයිද එහෙම නැත්නම් බයක් ඇති කරයිද ඒක කම්මැලිකමක් නිසාකමක් ගනීද කියන එක කාටවත් විශ්වාස කරන්න බෑ. ඒක පින් ඇතිකේ නාම මේක දැන ගන්නවා භාවනා ප්‍රතිපදාව නිසා කෙලස් කැපීමක් කියලා. ඔව් පින් නැති කෙනා අට නිින්දක් වගේ ගියා මේක නිින්දක්ද දන්නේ නැහැ මොකද මම කරන්න ඕන. කැස්සිලා අවදිනවා මම දැන් මොකද කරන්න ඕන කියලා යාට මේක බරපතල ප්‍රශ්නයක්. ඉතින් ඒක පිළිබඳව කතා කරනකොට මේ කච්චායන හාමුදුරුවම සාරිපුත්‍ර සාන්ති හම්බෙලා අහනවා යම් කොට්ටිත ස්වාමීන් වහන්සේ කච්චායන ස්වාමීන් වහන්සේ මේක වෙනම සූත්‍රයක්. ඒකෙදි කියනවා යම් වෙලාවක ඇවැත්නි මේ පස් ආයතන හයම නතර වෙච්ච වෙලාවක චන්නං පස්සානං පස් ආයතනන අශේෂ විරාග නිරෝධෝ දැන් රූපත් නැහැ ඇහි කතාවකුත් නැහැ හද්දත් නැහැ කනේ කතාවකුත් නැහැ නෑයක් ගඳක් කතාවක් නැහැ දිවක් රසාවක් කතාවක් නැහැ ශරීරයක් සහ ආයෝ පොට්ටබ්බ ධාතු කතාවකුත් නැහැ මනසක් සහ හිතවිලිත් නැහැ මෙන්න මේ වගේ වෙච්ච වෙලාවක තවත් මොනවද මේක යට තියනවාද කියලා අහනවා ඒ ඔක්කොම නැති වෙලාවේ අතඤ්ඤං කිංචි මේ දැන් හයක අඩු කරලා පස්සේ යමක් දැන් මෙතන තියනවාද කියලා කොටි සංසය අහනවා. ඒතර සාරිපුත් සංසය කියන එහෙම කියන්නේ පායිසුතුම් කියලා කියනවා. එතකොට අහනවා දැන් මේ චන්නානං පස්සායතනානං අතීක අතීත විදාග නිරෝධය අතඤ්ඤ නැත්ති. එහෙනම් මොනවත් නැද්ද මෙතන කියලා අහනවා. ඒකෝර කියනවා එහෙම කියන්න එපා ඉසුතු. එහෙනම් මෙතන ඇත්තේත් නැති නැත්තේත් නැති එකක්ද කියලා. එහෙම කියන්න එපා ඉසුතු කියනවා. ඒකෝර කියනවා ඇතිත් නැති කියලා අහලා පස්සේ කියනවා ඇත්තේත් නැති නැත්තේත් නැද්ද කියලා. එහෙම කියන්න එපයි කියනවා. ඉතින් අර ආමුදුරෝ කියනවා කොට්ටිත ආමුදුරෝ අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ පස ආයතන හයම සංජුනන පස්සේ ඇත්තේද කියලා අහනකොටත් කියන්න එපයි කියනවා. නැත්තේද කියලා අහනත් කියන්න එපයි කියනවා. ඇත්තේ නැත්තේ කියන එකටත් එපයි කියනවා. ඇත්තේ නැති නැත්තේත් නැති தත්ත්වේ තියෙනකොට ඒත් එපයි කියන ඉතින් මම කොහොමද මේක තේරෙන්නේ මේ දෙපළ තේරුම් ගන්න කොහොමද කියලා. ඒසකට සාරිපුත්‍ර සාංශ කියනවා මේ පස ආයතන හයම සංසිද්ධ වෙලාවේ යමක් ඇත්තේ කියන්නේ නම් ප්‍රපංච නොකළ යුතු තැනක කරන ප්‍රපංචයක් මේ. භසායතන සංසුනන පස්සේ යමක් නැත්තේ කියනවනම් ප්‍රපංච නොකළ යුත්තනක කරන ප්‍රපංචයක් මේ. ඇති නැති දෙකම කියනවනම් ප්‍රපංච නොකළ යුත්තනක කරන ප්‍රපංචයක් මේ. ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියනවනම් ප්‍රපංච කළ යුතු නැති තැනක කරන ප්‍රපංචයක්. යම් තැනක ආයෂ්මතුනි මේ සලායතනේ නිරෝධ වුණා නම් එතන ප්‍රපංච නැහැ. ප්‍රපංච නැත්තම් එතන සලායතන නෑ. නමුත් අපේ හිත බලන්න ඒ තියෙද්දි මුක්ක් කරි අරගෙන පටලව නැහැ. මුක්ක් කරි ගෙත්තමක් දාන හැටි. මොකක් හරි ප්‍රබන්ධයක් කරන්න හැටි. මොකක් හරි ඒවා ගන්න හැටි. ඉතින් මේක තමයි පෘථජ්ජනයා උදේ ඉඳලා හඳ වෙනකම් කරන්නේ. ඉතින් මනුස්සයා මේ භාවනා කරලා මේ සියුම් තැනට ගියත් ප්‍රපංචක නොකළ යුතුනක ප්‍රපංච කරනවා නම් එදිනෙදා ජීවිතයේ ලැබිච්ච තමන්ගේ කයට හම්බෙච්ච අත්දැකීමක් ලැබලා ඒක මම කියාගෙන ඒක මගේ කියාගෙන ඒක මගේ ආත්මය කරන තව කාට හරි ගහපා දෙන්න ගිහිල්ලා ඒ දෙන්න අතර ඇති වෙන මේ sannivedana ප්‍රශ්නය කොච්චර විලල් වෙලා තියෙනවද කියලා හිතන්න ලෝකේ අතින්ද ගිය කෙනාට ප්‍රපංච නොකලුයි දෙක ප්‍රපංච කරලා අර පෑදිදී බොරදිය කර ගන්නවා යා. ඒ අනාකූල ප්‍රවාහය ආකූල කර ගන්නවා. ඒක තමයි මේ ප්‍රපංච වල තියෙන විලජ්ජනිත ගතිය. ඒක නිසා ඒ දේ දැක්කේ නැති එකක් විදියට ඒ සැක කරන ගතිය දැක්කේ නැති අහපු නැති ගන්ධ රස බලපු නැති දෙයක් විදියට පැත්තකට කරන්න පුළුවන් නම් ඒ ගුණය අර අතෙන් භාවනා කරනවා වගේම ප්‍රපංච නකොලේ තැනක ප්‍රපංච කිරීමට යාට ආభాෂයක් අල්ලතුව තියෙන්න ඕනේ නැත්නම් අතෙන් ගිහිල්ලා මේක ගැන වාද කර කර මොකද්ද මේ උනේ කියලා කතා කරගෙන ඉන්නවා එහෙව් එකේ අපි එදිනදා දැකපු දෙයක් ගැන හිතනද අපි දැක්ක තමයි අපි හැම වෙලාවෙම දැකලා තියෙන්නේ මතු වුණාට පස්සේ එකක්. අපි දැකලා තියෙන්නේ බැඳගත්ත වෙස්. වෙස් බඳිනවා පෙන්වන්නේ නැහැ. ඕනම තැනක වේශයක් බැඳලා තමයි පෙන්වන්නේ. අපි ආස්වාසයක් කියලා දකින්නේ මුල පන්නපු තැන. ආස්වාසේ මුල දකින්නේ අපි කවදාකවත් දකින්නේ ඒ නිසා අපිට ආස්වාසේ අග දකින්නත් බෑ මොකද අපි දකින්නේ මේ අයිස්බර්ග් එකේ උඩ කොන විතරයි. මුල පේන්නේ අපට. ඒකෙන් තමයි මේ කතාව යන්නේ. අපි මේ දකින උඩ කෑලි කෑලි වලින් තමයි මේ කතාව යන්නේ. කොණ්ඩේ ගෙඩිය කොණ්ඩෙන් යන්නේ කතාව. කැවුම දකින්නේ නැහැ. කැවුම දකින්න නම් අර දකින කොණ්ඩේ එහෙනම් මේ ආස්වාසේ දකින්න දැනෙන ගතිය මුළු ආස්වාසයෙන් 10න් එකක් විතරයි කියලා දැනගන්න. නැත්තම් කවදාවත් මේක නැවත බලන්න යන්නේ ආශ්වාසය අපිට පේන්නේ tip of the iceberg වගේ. ඒ ආශ්වාස කියන ක්‍රියාවලියෙන් 10න් එකක්. දැක්කත් අපිට රද්ද වේදනා හිතවිලි ගිවම් කරගෙන ආශ්වාසය දක්කයි කියලා කිව්වත් ඒ දකින්නෙත් සංසිද්ධියෙන් 10න් එකයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මම සරුවඥයි. මම මේ සියල්ල දැකලා කතා කරන්නේ. ඔබට ආස්වාසේවත් අඩු ගන්න සියල්ල දැක ගන්න ඕන නම් දැන් මේ සද්ද පාව දුන්නා නම් වේදනා පාව දුන්නා නිහිති සද්ද රූප ගන්ධ රස පහස අනිප්පහස වල සාහිතිලි පාව දෙලා මේ ආනපන දකින්නෝනේ. මුළු හදිම දකින්නෝනේ. මේ දකින්නේ 10න් එකයි. අඩ දර්ශනයක් තියෙන තරමට ප්‍රපංච වැඩි. අඩු කලෙසෙලවීම නිසායි අඩු බව වැටේවි කියලා කලියක් තියෙනවා. කලේ අඩු නම් කචකච ගන්න. කැකුණට වේලුණා නම් සටසට ගන්න. කැකුණට පිරලා තියෙනවා නම් සටසට ගන්නෑ. කලේ පිළිලා නම් කචකච ගන්නෑ. මේ කතං කති භාවයේ සාමේ කුකුස එන්නෙම අඩු කලේ. බුදුරජාණන් කියනවා කලේ පුරෝපන්. මේ බලපන් මේ ආස්වාසියේ ඔය ඊට ඉස්සලා කොහේ ඉඳලාද එන්නේ කියලා ඒක බලන්න දැන් බෑනේ දැන් ගිහිල්ලා ඒක ඊට පස්සේ ඒක බලන්න ඊගා ඒක බලන්න ඒකට ඉතින් ඊට ඉස්සලා කල්ලාතු ආනපානේ ආස්වාසේ එනකොටම දැක ගන්නා සුළු ගතිය තමයි සූදානම් වෙලා ඉන්නවා කියලා කියන්නේ අප්‍රමාද වෙනවා කියලා කියන්නේ දැන් දැනගන්න ඕනේ මම දැක්කා මුලිච්ච වුණා දැන් දැක්කේ ප්‍රමාද වෙච්චි ආස්වාසයක් මම බලනවා ඊගාසරේ ඉස්සරහට කියලා බලනකොට බලනකොට බලනකොට යාර කවදා හරි යාන්තමට පටන් ගන්න තැනට එනකොට පේනවා මට මින් ඉස්සරහා කියලා පේන්නේ නැතුණාට එතන වැඩක් තියෙනවා හැබැයි සංඥාවට අහුවෙන්නේ නැහැ ස්පර්ශ වෙන්නේ නැහැ විඳින්න බෑ හැබැයි මේ ස්පර්ශ සංඥා විඳින මට්ටමට එන්නේ ඉස්සල්ලා විශාල වැඩ පිටිවිලක් මේකේ තියෙනවා ඒක නිසා යා දන්නවා මම දැන් වෙනදාට වැඩිය උංගාවක් ආස්වාසිය අලගිය මුලගිය විස්තර දන්නවා හැබැයි දැන් දන්නවා එදාටත් වැඩිය නොදන්න පැත්ත වැඩි බව ආස්වාසිය නොදන්නපත් වෙදි බව දැනගන්නවා. ඒ මොකද සියලු වැඩ බහා තබලා මේ ආනාපානය වුණත් දකින්නකොට දැක්ක කියන්නේ එයා. දකින්න පටන් ගත්තා. මේ මුල තමයි දැක්කේ. අඩු බලාන බලාන බලාන යනකොට කවදා හෝ දකින්න පුළුවන් උපරිමේ දකින්නකොට තේරෙනවා අපි මේ අවුරුදු කල්ප කෝටි ගණන් හුස්ම ගත්තට කවදාකවත් හුස්ම කියන එකවත් දැකලා නෙමෙයි මේ කතා කරන්නේ. ඒකට වෙලාවකුත් නැහැ. ඒ මදිවට අහල පහල තියෙනවා අතීත වෙච්ච ඒවා හෙට වෙන්න තියෙනවා අරයා මෙයාගේව අල්ලගෙන ඒක මේ ප්‍රාණයට සම්බන්ධ නැත්නම් ප්‍රාණ යාමයට සම්බන්ධ හුස්මට වැඩි ලොකු කරගන්න එක තමයි ප්‍රපංච කරනවා කියන්නේ අදාළ අත්‍යන්ත කාරණාව පැත්තක තියලා මේ කොහෙදෝ යන කියන අපිට කොහොමඩක්ක සුදුසුකමක් නැති කොහොමඩක්වත් ඇති වෙන්න සාක්ෂි නැති අදාළ නැති එකක් අල්ලගෙන ඒක හැඟුම්බරයි කියලා ඒක මගේ යුතුයකම කියලා මේ කරගෙන යන කතාව තමයි මේ සමාජගත ජීවිතය කියන්නේ. සමාජගත ජීවිතයේ තියෙන්නේ මම අපි අත දැම්මන අත දාන්නේ නොදන්න දෙයකට. දන්න දෙයකට අත දාන්න දෙයක් නැහැ. ඒක අපි අපිට ආය අලුතෙන් පරිේෂණ කරන්න දෙයක් නැහැ. ඒසනා කියලා කියන හොයාන යන්නේ ඒක. පරිේෂණා කියලා කියන්නේ ආත්පසින් හොයා යෑම. හොයාගෙන යන්නේ මදිය ගානේ. පිටිච්චක කදාත් හොයන්නේ නැහැ. බුදුජානක කියන වර්තමාන 100 100ක් පිටලා තියෙන කියලා. ඒ නිසා කවදාත් පරිේෂණය කරන කෙනෙක් වර්තමානේ හොයන්නේ නැහැ. හෙව්වොත් වලිගය හපා ගත්තා වගේ වෙනවා. තියෙන හා පරිේෂණ වෙලා තියෙන වර්තමානේ මදි. තව අඩුයි. තව ඉස්සරහට හොයන්න. ඒ නිසා මේ පරිේෂණ වලින් හොයන දේවල් පටන් ගන්නකොට මේ මිනිස්සයා අසුතවත් පුතඥයෙක් වෙන්න ඕනේ පරිේෂණයක් කරන්න. ඒ වෙනුවට බුදුහාමුදුර ආර්ය පරිේෂණයක් දීලා තියෙනවා. අපිට දැක ගන්න පුළුවන් එක බලපාන්න. බලනකොට උඹට ගොඩාක් පාවා දෙන්න වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පාවා දීලා මේ ආනාපානෙ ඇල්ලුවත් ඒ අල්ලලා අන්තිමටම අඩුම ආනාපානෙ දැක්කත් ඊට ඉස්සරහා තියෙන කොටස් මට සංඥා කරන්න බෑ, මට විඳින්න බෑ, ස්පර්ශ වෙන්නේ ඒ නිසා මම දකින්නේ හටගත්ත දෙයක්. ඒ නිසා මගේ නිරීක්ෂණය මෙච්චර වෙලා බැලුවත් අංග සම්පූර්ණ නැහැ මම මෙතෙක් කතා කරලා තියෙන හටගත්තු දේවල් මිසක් කිසිම දවසක මම හට ගැනීම දැකලා නැහැ. ඒකට පුදුම බයක් තියෙනවා. අර හාව තල්ලාවත් උඩට වැටිච්ච බිලිගිඩිය දිහා බය නැතුව බලනවා. උඩ බලන්න බෑ. ਉਹ පුදුම මේ බයගුළු සතෙක්. හරිම අහිංසකයි. ඒ නිසා පස්ස නොබල දුවන්නේ. ඒක බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබ්බිසං. මම අනන්ත ಜಾති සංසාරේ හැසිරුණා හම්බුනේ නැහැ. ගහකරං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනා. මේ ගේ හදන එක බලන්න ගියා. යන යන වෙලාවේ හදපු ගයක් හම්බුනේ. අපි අවුරුදු 6 වෙලා මේ මගේ කය කියලා හිතනකොට වැඩේ ගිහිල්ලා ඉවරයි. එතකොට අපි අවබෝධ කරන්නේ මේ අගපසින් අංග සම්පූර්ණ වෙච්ච කයක්. හැබැයි ඊට අවුරුදු ගානකට ඉස්සර තමයි මේක හැදීගෙන ඉන්නේ. ඒ ටික දැක ගැනීමේ ශක්තිය අපෙන් කපා හැරලා තමයි අපිට මේ දැනුම ලැබලා දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට කවදාකවත් මේ ගේ හදන වඩුව දැක ගන්න බෑ. ඉතින් බුදුසසුනන්සේ ඒක නේ අවිද්‍ය දිගටම සබ්බව බෝසත්න් වහන්සේ නමක් විදියට අනේක જાති සංතරං තකන්දා විසං නිබ්බිදං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා જાති පුනප්පුනා. නමුත් උන්වහන්සේ දැනගත්තා මම මේ දැක්කා කියලා කියන්නේ හටගත්ත දෙයක් මිසක් හට ගැනීම දැකගන්න කරන්න බෑ එනිසා මේ දැක්කා කියන එක හදාන්න එපා මේක මායාවක් මේක මුලාවක් මේක හීනයක් ඒ නිසා දැක්කේ නැති බව දැන ගැනීම තමයි දැකීමක් වෙන්නේ විද්‍යාවක් වෙන්නේ මම දැක්කේ නැහැ මම දන්නේ නැහැ කියලා දන්නකම ලොකු විද්‍යාවක්. ඒක නිසා විද්‍යාවට අවිද්‍යාව ප්‍රතිපක්ෂ වෙනවා. පටිභාග වෙනවා. මම මේ ප්‍රකාශ කරන දේ ආත්පසීම දන්නවනේ ඒක ප්‍රකාශ කරන දෙයක් නැහැ. ඒක ඒකෙම ඔප්පු කරනවා. මම මේ ගහපා දෙන්නෙම දන්නේ නැති නිසා. මේක දැනගත්තට පස්සේ සන්දහා විසං අනිපිසං ගහකාරං දිට්ඨෝසි අවිද්‍යාවක් මෙතන තියෙන හැම තිටම මුලලා තියෙන නොදැනීමක් මුලලා තියෙන ඒකෙන් තමයි මේ සියලු කතන්දර ගෙතෙන්නේ. ඒක නිසා ගහකාරන් දිට්ඨෝසි පුණගේ යන්න කාසි ඔබ ගෙවල් හදපන්. මම මගේ කියන්නෙත් නෑ. මම කියන්නෙත් නෑ. මගේ ආත්මය කියන්නෙත් නෑ. මම ඕකට අභිනන්දනය කරන්නෙත් නෑ. අභිවදනය කරන්නෙත් නෑ. ඔකට රිංග ගන්නෙත් නෑ. ඒක ඒ ගේක හදන එක දැකලා දැක්ක නෙමෙයි හදන්න බැරි බව පුදුරජාන්සේ මුල් අල්ලන්න බැරි බව තේරුම් ගත්ත පස්සේ ආකාරං දිට්ඨසේ පුනගයන් ආකාශේ සබ්බාතේ පහතුකා භග්ගා ගහකොටා විසංකිතා ඌ හදන හදන හැම ගේකම කැණි මණ්ඩල පරාල මම කිසිම අගයකට ලක් නොකිරීමෙන් ඒක නිකම්ම නිකම් පුසලයි විසංකාරගතං චිත්තයි ඔක්කොම වෙන්නේ සංස්කාර කරන්න. මේ හම්බ වෙච්ච මේ <clears throat> මගදී හම්බ වෙච්ච මේ දේ අල්ලාගෙන මේකට ආලවට්ටම් කරන්න යන්නේ මේක මම කියාගන්නෙත් නෑ මගේ කියාගන්නෙත් නෑ. ඒ නිසා මේක සංස්කරණය කරන්නේ විසංකාරගත වුණා. විසංකාරගතං චිත්තං තණ්හාණං කයමජ්ජගාමි ලැබිච්ච ගේවත් මම කියන්නේ තෘෂ්ණා කරන්න බෑ මොකද පටන් ගන්න තියෙන අවිද්‍යාව. ඒ වගේ ආස්වාද ප්‍රසවාසයේ යම් කිසි කෙනෙක් බලහන ගියා නම් මුලට එයාට තේරෙන්න පටන් අර ගන්නවා අපේ මේ තියෙන ඉන්ද්‍රිය සංජානනයට ආස්වාසිය මුල බලන්න බෑ. අපේ ඉඳුරන්ඩ ස්පර්ශ කළ හැකි ගොරෝසු මට්ටමක් තියෙනවා. අපි දන්නවා ශබ්ද තරංග යමක් තියෙනවා අපිට ඇහෙන්නේ වවුලට ඇහෙනවා. වවුල ඒක සම්පූර්ණ ගමන යන්නේ එකෙන්. ඒ නිසා අපි සද්ද තරංග පැත්තෙන් බලනකොට නෑ කියන්න බෑ හැබැයි අපිට ගෝචර නෑ. ඒ වගේම අපි ගිහලා එක්ස්රේ මැෂින් එකක් උඩ ඉස්සරහට ගත්තාම ඒ ඒ ආලෝකය පේන්නේ නෑ අපිට. නමුත් ඒකට ඇට විනිවිද යන්න පුළුවන්. නෑ කියන්න බෑ. ඒ නිසා අපි දන්නේ විබ්ජෝර් විතරයි. violet blue ඒ ටික දන්නවා බුදු ඥානයේ මුළු පදාසෙම දැක්කට පස්සේ තිනවා ඔබ මේ දැක්ක කියන කොටස මෙච්චර නම් ඔයිට කණින් කොච්චර තියනද දිහා පැත්තේ කොච්චර තියනද මේ ඔක්කොම දැක්කනම් මේ වර්ණ සංකල්පයට මෙච්චර දඟලයි. ඒ දන්න එකට දඟලන්නේ පදාසිය දැක්කේ නැති නිසානේ. දැන් විද්‍යාව මේවා ටික ටික දැනගන්න දැනගන්න. ඒ ගොල්ලන්ට තේරෙන්න පටන් අර ගන්නවා. අපි මේ රූප කියලා අල්ලන කොටස් භෞතික විද්‍යාඥ අල්ලලා තියෙන කොටස සියල්ලෙම 104යි. ඊටු 126ම ඩාර්ක් මැටර් 70ක් ඩාර්ක් එනර්ජි. ඒ නිසා මේ රූප ලෝකය ගැන අපි දන්නවයි කියලා කියන තියෙන ටික ඔක්කොම දන්නෙත් නෑ දැනගත්ත 104යි තියෙන්නේ. මේකට අයිතිවාසිකම් කියන කී දෙනෙක් ඉන්නවද බලන්න. පේටන්ට් රෙකෝඩ් කරගෙන මං අරකන හොයාගත්තා මේක හොයාගත්තයි කියලා ලක්ෂයක් ප්‍රශ්න. බුදුරජාණන්සේ 100ක් දැකලා මොනවටද පේටන්ට් ක්ලේම් කරන්නේ? ත්‍රිපිටකයේ කිසිම තැනක තියෙනවද හිමිකම් ඇවිදලා තියෙනවා කියලා. එකම පොත ලෝකේ තියෙන සීලම දැනුම තියෙනවා අයිතිවාසිකමක් නැහැ. ඕන කෙනෙකුට කෝට් කරන්න පුළුවන්. බයිබලයේ කෝට් කරනවා නම් එව්ව දෙල්ලම් බෑ. එව්ව සම්නි කර හිමිකම් ඇවිල්ලා එනිසා කවුරු හරි යගයක් ආඩම්බරයක් කරනවා නම් පුස්සක් මිසක් ඒකේ ගණ්ඩ දෙයක් නැහැ. ඒ පුස්ස තමයි අද මිනිස්සු මේ ශිෂ්ටාචාරයක් කියලා පෙන්වන්න දෙන්නේ. අපි මේ කියන ජීවුණු සමාජයේ අපි මේ කියන තාක්ෂණය අපි මේ කියන යරිතල පහසුකම් අපි මේ කියන sannivedanaye හේරම හුවා දක්වන්න හදන්නේ යථාර්ථය නෙමෙයි මම අපෑම කරන්නේ ඒ නිසා ඒක දිගේ යන අපි බිඳුවක් පිටිපස්ස යන මුවා වගේ කවදාකවත් එතෙන්ට යන්නේ නැහැ හැබැයි දුවන්න දුවන්න දාඩි දාන ඒකල හතිල්ල මැරෙනවා ඒ නිසා අපි දැනගත්ත මේක දුවලා අල්ලන්න බෑ මොකද දුවන දුවන එක ඈතට යනවා කියලා. පේන දේ Tamanට ගෝචර වෙන දේ නැවත නැවත හොයන්න පටන් අරගත්තොත් තේරෙනවා ඉන්ද්‍රියට ගෝචර වෙන දේ මුළු සංසිද්ධියෙන් භාවනා නොකරන එකට 10යි යහුවෙන්නේ. භෞතික විද්‍යාවේ දැන් ඔප්පු කරලා තියෙන 104යි යහුවෙන්නේ කියලා. ඉන්ද්‍රිය ඥානයේ දියුණු කරලා ඊටාම සංවේදී කරලා බැලුවොත් එයාට පේනවා අතිට වැඩිය හට ගන්න අවස්ථාව දැක ගන්න පුළුවන්. නමුත් කවදාකවත් මුල දැක ගන්න බෑ. ඒ දකින දේ ගන්න අපි දැන් ආශාසය එනකොටම ස්පර්ශ කරයි කියලා. ප්‍රසවාසය එනකොටම ස්පර්ශ කරයි කියලා. ඒකත් අපිට ලැබිලා තියෙන වේදනා සංඥා චේතනා වලින් පෙරිලා. ප්‍රകൃතිය නෙවෙයි. ඒකෝට දැන් අපි කරන ප්‍රකාශය, අපි අවංකවම බලලා කරන ප්‍රකාශය කොච්චරක් අපේ කර්ම ශක්තිය වලට යට වෙලාද තියෙන්නේ කොච්චරක් අපේ ගති පුරුදු වලට ලක් වෙලාද තියෙන්නේ කොච්චරක් අපි පෙන්වන්න හදන මේ න්‍යාය පත්‍රයට යට වෙලා තියෙන්නේ එනිසාද විද්‍යාඥයා කියන සතා 90%ක්ම 99%ක්ම කියනවා ආයුධ නිෂ්පාදනය සඳහා තමයි සම්පූර්ණ ගෙවීමක් කරලා කරන්නේ. හැබැයි එක එකක් දන්නේත් නැහැ මේ කරන පරිශ්‍රණයන්නේ ආයුධ නිෂ්පාදනයද කියලා. මේ තියෙන හැම යටිතල පහසුකමක්ම මේ තියෙන හැම sannivedanayakම ආයුධ නිෂ්පාදනයේ අතුරුඵල. එකක්වත් මේ මානවයාට මේ දැනුම ලබා දෙන්න කරපුවා නෙවෙයි. ඉතින් මේ මේ විදිහට තන්නේ ද්වේෂපද නෙමෙන් ගිහිල්ලා ලැබෙන මේ දේ පාවිච්චි කරලා සැපක් ලැබෙයි කියලා හිතනවා නම් මොන තරම් අවිද්‍යාවක්ද කියලා හිතන මොන තරම් අන්ධ පෘථග්ජනයෙක්ගේ වැඩක්ද කියලා. ඒක නිසා හොයන ඇත්තෝ මේ මොනවටද හොයන්නේ කියලා බැලුවොත් ඒ අද යෙදිලා තියෙන විද්‍යාවේ හැම වෙලාවෙම මානවයා පුළුවන් තරම් ඉක්මනින් මේ පොළොවේ තලින් විනාශ කරන්න ඕන උපකරණ හදනවනම් එයා තමයි ලොකුම විද්‍යාඥයා. ඒ නිසා ළඟදී මම දැක්කා කියලා තියෙනවා ඌත් විද්‍යාඥයෙක් තමයි. ඒ වුණාට අයින්ස්ටයින් කියලා තියෙනවා තාක්ෂණය කියලා කියන්නේ මිනිමරු දාමරිකී අතට හම්බෙච්ච පොරොක් වගේ එකක් කියලා. පුළුවන් එකට පුළුවන් තරම් අනික පැති ගහලා ඌ බලය ගන්නවා මිසක්කා තාක්ෂණික කවදාකවත් මානවයට සමසේ බෙදිලා නැහැ. තාක්ෂණික හැදෙන දැනුම කවදාකවත් සමසේ බෙදෙන්නේ නැහැ. වස්තුව කාදාකත් බෙදෙන්නේ නැහැ. පුදුමාකාර වෙනසක් ඇති කරගෙන ඇති එක නැති එකම අරගෙන කරනවා. ඒක නිසා ඒ වෙනුවට මේ ප්‍රපංචයක් මේක මේකේ තියෙන්නේ මේ මවාපෑමක්. ඒක හොඳටම වෙනවා ජනමාධ්‍ය දිහා බලනකොට. ඒකම එකක් තමයි මම මේ දැක්කයි කියලා යමක් කියනවනම් මේ දිවිතානුපස්සනා සූත්‍රයේ මොනවාටි තාමත් පැහැදිලිව කියනවා දේශනා කරනවා. පෘථග්ජනයා යමක් දැක්කේ කියන්නේ නම් ආර්යයන් වහන්සේට ඇත්තේම නැහැ කියලා. ආර්යයන් වහන්සේට යමක් තියෙනවා නම් ඒක පෘථග්ජනයට ඇත්තේම නැහැ කියලා. බුදුජානක මෙච්චර මේ නිවන ගැන කතා කරනකොට සංඝයා වහන්සේනමක් කරන සංසික කහ පාටද මොන හැඩයේද කොතනින්ද පටන් ගත්තේ කොතනින්ද ඉවර වුනේ තුබන්ත ඔච්චරම හරුවත් නිකන් කියලා දෙන්නකෝ කියලා. බුදුහාමරෝ ගොළු වෙනවා. මොකද මූට ඕනේ කණ්ඩ යනවා. ඔක ඉල්ලුවොත් ඉල්ලන්නේ කණ්ඩ. නිවෙන කණ්ඩ දෙන්නේ නැහැ. ඉතින් ඔකින තටමලා ගත්තා කියලා මොකටද එනම් ගෙදර ගිහලා මොකද්ද වෙන්නන්නේ දරුවන්ට තනින් කියලා දෙන්නා වගේ දෙන්න දෙයක් නැහැ නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකෙ ඉච්චරම ප්‍රසිද්ධ ආර්යයන් වහන්සේට පවතින නිවනක් කියලා එකක් තියෙනවා. පුතඥයට ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැති නිසා, එයාගේ ඉන්ද්‍රිය ඥානෙ තෙන්ද යන්න බැරි නිසා, එයා පැහැදිලිවම කියනවා තියෙනනම් පෙන්නන්න. ඇඳලා පෙන්නන්න. ගඳෙන් පෙන්නන්න. රසෙන් පෙන්නන්න. හැඩෙන් පෙන්නන්න. කියලා පෙන්නයි. ඉතින් බුදුදහමසේ දන්නේ නැති එකන වගේ අතපය වහගෙන කරබන් නිකන් යනවා. මොකද පුතඥයත් එක්කම ගහවා දීලා බේරන්න බෑ. දැන් පුතඥය කියලා කියන මෙන්න රත්තරන් මෙන්න බඩු මෙන්න ප්ලැටිනම් මෙන්න බඩු බුදුහාමස මේක දිහා බලනකොට අසුචි පිටකුයි රත්තරන් වලයි මොකද්ද බුදුහාමරණ තියෙන වෙනස මේ පෘථජ්ජනය පෙන්වන්නට හදන දේ තුල ආර්යයන් වහන්සේලා ගන්න දෙයක් තියෙනවා ඒසා ද්වේතානුපස්සන සූත්‍රයේ කියන තියෙනවා පෘථග්ජනය යමක් ඇත්තේ කියන්නේ නම් ආර්ය ලෝකේ ඇත්තේම නැත ආර්ය ලෝකේ යමක් මේ තරම් ගහපා දෙන්න හදනවා නම් පෘථග්ජනය එහෙනම් ඉතින් අපිට පේන්න එපාය අපිට තහුවෙන්න එපාය අපිට ප්‍රතික්ෂේප කරනවා ඉතින් මේක දිහා බලනකොට අපි මේ බුදුහාමුදුරන්ගෙන් එපිට ගිහිලා කාගෙන් දෙයක් අහනකොට කවුරු හරි දෙයක් අගය කරනකොට ඒ මිනිස්යා මේ මොකද්ද මොන න්‍යාය පත්‍රයටද යන්නේ කියන එක අපිට වටහා ගන්න බැරි නම් එහෙනම් ඉතින් සදා සොත්ති තමයි. සදා අනාතයි. ඒ විතරක් නෙවෙයි මේ සූත්‍රයෙන් පෙන්නන උඹේ ඇහැට පේන දේවත් අදහන්න එපා. ඒකත් ඊට කලින් සංඥා වේදනා සංස්කාර වලින් පෙරිලා තියෙන්නේ ඒක උනත් දෙසරයක් බලපන් තුන් සැරයක් බලපන් හතර සැරයක් බලපන් කනට ඇහුණට ප්‍රතික්ෂේප කරන්න එපා නෑ වුණා වගේ හිටපන් ඒකට අවශ්‍ය නැක නැවතෙයි ආය කනට එයි එක සැරයක් ඇවිල්ලා ගියා නම් යන්න අරපන් ගඳක් පහසක් දැනුණා නම් ඒකේ සත්‍යය තියෙනවා යා නැවත නැවතෙයි එක සැරයක් ඇවිල්ලා ගියා නම් ගණන් ගන්න එපා ඒ නිසා ඒ විදිහට බලන්න ගියොත් ඒ පුද්ගලයා කොච්චරක් දල වශයෙන් ඉන්ද්‍රිය සංජානනයේ බාර ගන්නවා. හැබැයි යා දන්නවා ඉන්ද්‍රිය සංජානනය පවා ෂට මායාවී ගති වලින් යුක්තයි. ඇහැට පේන දේ, දනට ඇහෙන දේ සියල්ලම මට ඕන දේ තමයි මම දකින්නේ. හිත ගිය දන ආදර රජ මාලිගාව සෑදී. කබර ගෝයා වුණත් තල ගෝයා කරගන්නවා. කණ්ඩ ඕනේ නෑ. ඒක තමයි මේ අද තියෙන ජනමාධ්‍ය. අයක අද තමයි මේ කරන දේශනවල ඔය දේශපාලනින් කරන්න හදන්නේ ඒ මනුස්සයා පිටින් අපි ඒ දේශකයා අදහනවා යා මේ දැනගෙන කියන්නේ කියලා. සාකල්යෙම නැහැ. එහෙමනම් බුදුජානනාථට මේ විශේෂ කැපිපෙන තනක් අවශ්‍ය නැහැ. ඒක නිසා භාවනා කරන එකට මතක තියාගන්න තියෙන්නේ තමන්ගේ භාවනාවේ අත්දැකීම නොසලකා හැරලා මේ අරමතාන්තර මේ මතිමතාන්තර හිතට එන අදහස් එහෙම නැත්නම් මේ හිත දෙන ගොජේ එහෙම නැත්නම් ඊවා යන දේවල් විශ්වාස කරන තාක්කල් ඒ යෝගාවචරය ඒ කියන්නේ එක්කෝ ඉන්දිය සංජානනයේ වදාගෙන. එහෙම නැත්නම් චින්තාමය ඥානයක් සුතමේ ඥානයක් පදාගෙන. ඒකක්වත් පතාතරින් දෙපා හැබැයි ඒක නැවත බැලීම කරනකොට තේරෙන දෙයක් තමයි යමක් පිළිබඳ හරියට දන්නේ කනට ගහපා දෙන්න දෙයක් නැහැ. ගහපා දෙනවනම් නැවත නැවතත් යමක් ඔප්පු කරන්න හදනවා නම් ඒ කාර්යය මේක පිටිපස්සේ එජෙන්ඩා එකක් තියෙනවා. න්‍යාය පත්‍රයක් තියෙනවා. අන්නේ න්‍යාය පත්‍රයේ Taman අනුන්ට කතා කරනකොට කොච්චර චපලද කියලා දන්නේ නැත්නම් Taman අනුන්ට කතා කරනකොට කොච්චර වංචනිකද කියලා දන්නේ නැත්නම් Taman අනුන්ට කතා කරනකොට කොච්චර ෂටද කියලා දන්නේ නැත්නම් ඒ මනුස්සය අනිවාර්යයෙන්ම අනුන් දෙන කට්ටිය කරනවා. ඒ දෙකේ එකට එකයි දෙකක් නැහැ. ඒ නිසා ඕන දෙයක් කියන්න Tamanට හිතන දේ කියන්න මේ මට හිතිච්ච දේ. මම මේ වාට බාර ගන්න කියනවත් නෙවෙයි මම කැමති නම් බාර ගන්න නැත්තම් නිකයි. ඒ නිසා අපිට කිසිසේත්ම තව කෙනෙක් නිවන් දැක්ීමේ අයිතිවාසිකමක් අපිට නැහැ. අඩු ගානේ අපි මේ යන ගමනේ තියෙන මේ තංකර භාවය නැතිකරන්න අපි දැනගන්න ඕනේ මේ ඉඳුරන්වත් අපේ නිවනට හැදිලා නැහැ ඉඳුරන් හැදිලා තියෙන්නේ ಜಾතිය බෝ කරන්න විතරයි. ඒකේ වෙන මොනම වැඩක්වත් නැහැ. ඒක හැදිලා තියෙන්නේ ಜಾතිය බෝ කරන්න පොඩි තව අතිරේක කෘත්‍යයක් තියෙනවා ආරසාව. මුළු තාක්ෂණයම යන්නේ ಜಾති භෝ කිරීමේ අදහස මත. ඒක අපි දැනගත්තොත් මේ යන්ත්‍රේ මට දීලා තියෙන්නේ මට නිවන් දකින්න නෙවෙයි මා ලව්වා මේ වැඩේ කරවගන්න. ඉතින් ඒ නිසා අපි මේ මාර්යාගේ න්‍යාය පත්‍රයට ගිහිල්ලා අපේ දරුවන්ටත් ඒක පුරුදු කරලා පුළු පුළුවන් තරම් මේ කරපල්ලා කියනවාද? එහෙම නැත්නම් මේ මාර්යාගේ න්‍යාය පත්‍රයක්ද කියලා දැනගන්න බුදුරජාණන්සේ ලස්සන වචනයක් කියනවා. ඒක ටිකක් මේ නාස්තික වචනයක් වගේ එහෙම නැත්නම් නැස්චාර්ථ වගේ මේ ලෝක වර්ධනයක් ලෝක වඩක ස්වරූපයක් තියෙනවානේ ලෝකේ සංවර්ධනය කියලා එකක් ලෝකේ ප්‍රගමණය කියලා ලෝක වඩකෝ සුසාන වඩකෝ ඒගොල්ලන්ගේ වැඩිනේ සුසානේ විතරයි මෙතෙක් කොයි කොච්චර තටමගෙන ගියාත් ඒ එක එකටක සත්‍ය අවබෝධය නෑ ඈතකට යනවා. බොහෝ කොට මිනිස්සු අදනවා, බෝ කරනවා. මිනි කනතොල ඒ ස්මාරක ගාන වැඩි වෙනවා. ඔච්චර තමයි ලෝක වට්ටක් කියන්නේ. ඒ නිසා මේ ලෝක වට්ටණය කරන කට්ටිය දැකලා අඩු ගානේ මම මේ සැප දෙන්න හදන මේ කෙනා මොකටද මේ ජීවිතය පාවිච්චි කරන්නේ? යා මේ සතිය පිණිසද පාවිච්චි කරන්නේ නැත්නම් භාවනා පිණිසද කියලා බලන්නේ නැතුව මේ දරුවා වෙච්ච නිසා, නෑයා වෙච්ච නිසා අපි දෙන්න ගියාට ඒ එකෙකුටවත් ඒ දර්ශනේ නැත්තම් අපි ගෙවිලා ගෙවිලා රිට්ටයි හැන්දයි වගේ අන්තිමට වේලිලා නැහිනවා. මිටිගුවක් පිටිපස්ස යන මොෙක් වගේ. ඉතින් ඒ වෙනුවට Tamange වැඩක් කරන යන කෙනාට කියනවා නෑ නෑ හරි ආත්මార్థකාමී. කිසිම කැක්කමක් නෑ. බීඩියලියට වේනාගාන කරාගේ මොනක්කවට ගණන් ගන්නෑ කියලා. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේගේ සරණ විතරයි. වෙන කිසිම කෙනෙක් නෑ අපට. ඒක නිසා මේ ඉන්ද්‍රිය සංජානනය කියන එකට අපි බස්සමු. ඉන්ද්‍රිය සංජානනය කියලා කියන්නේ දැනෙන දේ බාර ගන්නවා. එතෙන් යන්න සීලෙ තියෙන්න ඕන. හිතමතා කරන දේ නතර කරන්න ඕන. ඒකට කියන්නේ සම්පජාන කාය සංඛාර කම්පජාන වචී සංඛාර, සම්පජාන මනෝ සංඛාර නතරකරනද හිතා ගන්න ඕනේ. ඉඳගත්තර පස්සේ නලියන්න එපා. නලිය වෙනවනම් ඒ කයේ දෝෂයක්. මට ඕනේ නලියන්න. දැන් කය තැම්පත් කරන හුද්ද පట్టල විදියට වැඩි වේලාවක් ඊට පස්සේ කය නලියව වර ගණන් ගන්නත් ඒවා. ඒක මම කරන එකක් නෙවෙයිනේ. කය නලියනවා. ඒකට පශ්චාත්තාප වෙන්න බෑ. වචන කතා කරන්න තියා ඇතුළත ඇතුළත කතාවත් අගේ කරන්න බෑ. හැබැයි ඒ වුණාට ඇතුළත කතා වෙනවා. ඒක ගැන පශ්චාත්තාප වෙන්න එපා. ඊට පස්සේ වේදනා සංඥා ආනබාන කොච්චර බැස්සුවත් තාම මැරිච්ච නැති බාට වේදනාවක් තියෙනවා. තාම මැරිච්ච නැති බාට සංඥාවක් තියෙනවා. තාම නිින්ද කියලා නැති බාට සංඥාවක් තියෙනවා. තාම නිින්ද කියලා නැති බාට වේදනාවක් තියෙනවා. මම සතියෙන් ඉන්නවා කියන්නේ සංඥාවක් තියෙනවා. මම සතියෙන් කියන බාට වේදනාවක් තියෙනවා. ඒක නිසා ඒකට වේදනාව කියන්න වටිනවද? එහෙම නැත්නම් ඒක වටින්නේ නැද්ද කියන එක අපිට තේරෙනවා චිත්ත සංස්කාර නතර කරත් මොකද්ද යටින් දුවනවා. මේ මට්ටමට යනකම් අඩු කරුවට පස්සේ ඒක අපිට තියෙන්නේ අර හිතාමතා කරන කාය සංකාර වචී සංකාර මනෝ සංකාර නෑ. කාය දුස්චර්ත වචී දුස්චර්ත මනෝ දුස්චර්ත නෑ. හැබැයි අපි ක්‍රියාකාරකම් 100%ක් අඩු කරත් මොකද්ද දුවනවා. මේකට කියනවා භවය කියලා. මේක තියෙනවා. මේ භවය කියන මට්ටමට ආවට පස්සේ පෙරකල කර්මජව ඍතු ගුණ ආහාර ගුණ සහ චිත්තජ ශක්ති දුවනවා. හැබැයි මේවා මම නෙවෙයි. මම නම් ඉතින් මට නැත කරන්න පුළුවන් වෙන්න බෑ. මේක දිහා බලාගෙන මේ තමයි කර්මජ චිත්තජ උතුජ හේතු. මේවා මගේ පාලනයෙන් තොරව තියෙන්නේ. ඇත්තට මේක මට අයිතිත් නෑ. මේක මමත් නෙවෙයි මගේත් නෙවෙයි. හැබැයි මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් කෙලස් අඩුම මට්ටමේ එක දිහා බලහන් ඉඳින් දීලා තියෙද්දි තියෙන්නේ ඒ උනත් කොටිසාංශ කියනවා මේකට ආවට පස්සේ තව මොනවද තියනවද කියලා අහනවා. ඒසොල් සාරිපුත්‍රයන් කියලා ප්‍රපංච කරන්න එපා ඉස්මතු. ඊට පස්සේ තව මොනවද නැද්ද? ප්‍රපංච කරන්න එපා. තියනවා නෑ දෙකමද? ප්‍රපංච කරන්න එපා. තියෙද්දිත් නැත්තිත් නෑ කියන්නේ ප්‍රපංච කරන්න එපා. එතෙන් ගියාට පස්සේ ප්‍රපංච නොකර ඉන්නවා කියන එකේ ඉතාම ගැඹුරු අර්ථයක් තියෙනවා. භාවනා කරන පළවෙනි දවසේ අපි ඔතෙන්ට යන්නේ රිට්‍රීට් එක දෙක නෑ තුන නෑ තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ ගියාට පස්සේ ඔන්න කට්ටිය ටික ටික ටික ටික ඔතෙන්ට යනවා ගියාට පස්සේ මේ ඉදිරිපත් වෙලා තියෙන එක ප්‍රපංච නොකල යුතු තැන ප්‍රපංච කරනවා කියන එක ඒ යෝගාවචරයට සැකයක් පුරුපෙමත් වෙනවා අනිශ්චිතතාවයක් ස්වරූපයෙන් මතුවෙනවා බයක් ස්වරූපයෙන් මතුවෙනවා මේක සුද්ධ කරගෙන ගෙදර යන්න ඕන කියලා වගේ අදහසක් මතුවෙනවා මේක ප්‍රපංචයක් බව තේරෙන්නේ ඒක තේරෙන්න නම් එක්ක සරුවච්චන් වහන්සේ එහෙම නැත්නම් ওই සාරිපුත්තු සාංශ වගේ කෙනෙක් කියන්නේ ඔතෙන් ගියාට පස්සේ ඔය එන එකක්වත් උඹ නෙවෙයි මේ ප්‍රපංච එකක්වත් උඹ නෙවෙයි උඹෙත් නෙවෙයි උඹේ ආත්මයත් නෙවෙයි මේක නතර වෙන්නේ නැහැ ඒ ප්‍රපංච තියෙන එකයි ප්‍රපංච නැති එකයි දෙකටම ගාලල්ලා කියන්න පුරුදුනොත් මේකෙන් තොරන් ගහන්න යන්නේ නැතුව කතන්දර ගොතන්නේ නැතුව මේකෙන් ප්‍රශ්න ගන්න නැතුව ප්‍රශ්න ඇගුවට කමන්නේ ඒක දෝෂයක් නෑ හැබැයි මේ කාදා උත්තර හම්බ වෙන ප්‍රශ්න නෙවෙයි යම් තැනක සලායතනයන්ගේ පසස පසායතනන්ගේ සංසිධිමක් වුණා නම් ඒතර ප්‍රපංච සංසිධිලා ප්‍රපංච සංසිධිලා ආය සලායතන දෙයක් නෑ ඔය එන දේ ඔබ නෙවෙයි ඒකට උත්තර හොයන්න බෑ. ඒක හරියට මේ මේ හම්බෙච්ච නැති බබෙකුට කේන්දරේ හදන්න හදනවා. දරුවෝ නැති අම්මා කෙනෙක් කිව්වොත් එහෙම මට නම් ළමයි හම්බ වෙන එකක් නැහැ. ඒ වුණාට මට ආසයි මේ දරුවා වෙනුවෙන් බැංක account එක ඔපන් කරන්න. ඉතින් බැංක account එක හදලා කට්ටිය කියන උපැන්න සාතිකයක් ඕනේ කියලා උපැන්න සාතිකය හදලා කට්ටිය කියන නැකතක් ඕනේ කියලා ඉතින් මට නැකත හදලා දෙන්න බැරිද ඒකට උපැන්න සාතිකයක් ගන්න පුළුවන්. ඒතර බැංක account එක හම්බවන්න මට සල්ලි ටිකක් දාන්න පුළුවන්. මොකද මේ හම්බෙච්ච නැති බබෙකුට. ඒ වගේ තමයි අතින් ගියාට පස්සේ අපි හම්බෙච්ච නැති බබාට පේන්දර හදනවා වගේ මේකම තමයි දවස පුරාම අපි නැවත නැවත යමක් කල්පනා කරන එක කෙලෙස් ගුලියක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි නිදාගත්ත වෙලාවේ ඉඳලා හැරෙනකන් කිල කෝටියක් හිණ දකින්නවා. ඕකද මතක තියෙන්නේ අපිට? වැඩියෙන්ම වද දෙන එක මතක තියෙනවා. අපි ඒ තරම්ම ලක්ෂ කෝටි ගණනක් හිණ දකින්නවා. ඒව දැක්ක ඉවරයි. මුගක්ම කෙලස් තියෙන එක අරගෙන තැම්පත් කරලා දහක් විදාගෙන හෙට යනවා ලියාගෙන පේන විස්තර අහන්න හීන විස්තර බලාපර ඉතින් මේ මිනිස්සයා දෙනවල අනුව හරියටම හරියන්නේ මම අර මේ නිව්සීලන්ත ගියාට පස්සේ බන්ති ගුණරත්න හම්බුණා බන්ති ජී හරි ෂෝක් එකකින් පුදුම ඒතකොට එච්චර වයස නැහැ ඒ සාහිත්‍යයේ දේශනයක් තිබුණා මට හිතා ගන්න බැරි දෙයක් වුණා. ඊට ඉස්සදාසේ මගේ දේශනක් තුන 70ම 40ක් ආවා මගේ දේශනේ අහන්න. මං පටන් අරගත්තේ මා වැනි බිලින්දා වරවර ළඟට ගන්දා දුක්සප කුමන්දා අසන නිරිදෝ වෙන කොයින්දා මේ වගේ සෝන්තරමක් එක්ක ඉඳගෙන බණක් කියන්න හම්බෙද මේ පැහින් නැතුව බණ කියනවා කියලා මට කිව්වා. ඊට පස්සේ ඒ සෝන්ස කියනවා මිනිස්සෙක් කියාලු අවුරුදු 30 කණක ඉන්න කෙනෙක් හොඳටම හරියටම සාත්‍ර කියන කෙනෙක් ගාට අත පෙන්නන. අර මිනිස්සේ අත බලලා ගාක් වෙලා ඉඳලා කිව්වලු මහත්යෝ 40 වෙනකන් නම් සෑහෙන අපලයි කියලා. අපරිසම් වෙන්න පුළුවන් තරම් කර පරිසම් කරගන්න, වචනේ පරිසම් කරගන්න, ක්‍රියා හිත පරිසම් කරගන්න අර 40 වෙනකන් නම් මේක දිහා බලනකොට කියලා මට සල්ලිත් එපා. අත වහලා යන්නේ කිව්වලු. ඊට පස්සේ අරනස මගට ගිහලා ආයෙත් 40න් පස්සේ 40න් පස්සේ තපලයි එතකොට දන්නවා ඒකවල කතාව. 40 වෙනකන් තමයි පරිස්සම් වෙන්නේ ඊට පස්සේ තපලයි. එතකොට උඹට තේරිලා තියෙන්නේ 40න් පස්සේ ෂේප් කරගන්න දන්නවා කියලා. එනිසා අපිට මේ 40 වෙනකන් ගත කරන ජීවිතේ බුදුජානන්සේ කියලා තියෙන්නේ මන්ද දශකය ක්‍රීඩා දශකය වර්ණ දශකය බල දශකය ඊට පස්සේ තමයි ඥාන දශකය එතෙන්ට එනකම් පරිසම් වුණොත් දැන් මොළ ධාතුව පොඩ්ඩක් පෑදිලා තියෙන නිසා කියලා දෙන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා කිනෝ පරිසම් යන පුළුවන් තරම් පරිසම්. ඉතින් අර ඇහුවොත් එimhe 45 40 පස්සේ අර තරම්ම භයානකයි සංසාරේ. මේ ඔබ දන්න නිසා මෙච්චරයි තියෙන්නේ. ඉතින් නමුත් 40 වෙනකන් අද මේ වගේ සමාජයක කාටද චරිතයක් තියාගෙන ඉන්න පුළුවන් කියලා බලන්න. පන්දි සාංශ ගිහිල්ලා බණක් කිව්වලු. ඒ සාංශ කිව්වලු මේ ඕගොල්ලෝ මේ පිටරට ආයෙත් ඕගොල්ලෝ කර්මිත කර්මඵලය පිළිගන්නේ මම ඒක දන්නවා. මම ඕගොල්ලෝ පටවන්න යන්නේ මම කියන්නේ ජීවිතයට පස්සේ ආනිසංශය භවනා කරුවොත් මේ මේ කාමරේ යාකනිචන් කරන්නේ තියෙන්නේ. හිත යාකනිචන් වෙන්නේ සතිපට්ඨාන විතරයි කියන්නේ. කාමරේ යාකනිචන් කරාට බඩ දෙවිල්ල තියෙනවනේ කාගෙත්. ඒක ඉවර වෙන්නේ සතිපට්ඨාන තමයි කියලා. ඉතින් ඒක මේ මිනිස්සු කිව්වලු මේ ආනිසංශය තියාගන්න. කර්මය සහ කර්මඵලය එපා. ඒ වගේම කිව්වලු ජීවිතයක් පටන් ගන්නෙ 50 දී. සයිකොලොජිකලි මිනිස්සු පටන් ගන්න 50 දී එතකන් කරන්නේ එක්ස්පෙරිමන්ට් නේ. ඉතින් 50න් පස්සේ දැනගන්නකොට අපි ඔක්කොම චරිත ඝාතනය වෙලා, කිරණ තින අකුසල් කෙරිලා, පශ්චාත්තාප විත නිතර වෙන්නේ. ඊට පස්සේ රිට්ටිට ඉවරලා ස්තුති කරනකොට ඒ මනස සායඩට කිව්වලු ඔබ වහන්සේ කිව්වට මොකද අපේ ළඟ කර්මේ සහ කර්මඵලයේ විශ්වාසයක් නැහැ. හැබැයි අපිට ඔබ වහන්සේ විශ්වාසයි. මෙච්චර ඉඳලා ඇවිල්ලා කිව්වා. ඒක වහන්සේ කියනවා 40න් පස්සේ ජීවිතේ පටන් ගන්න කියලා. ඒක අපේ මේ ෆිලොසොෆර්ස්ලා කියලා තියෙනවා. 40 වෙනකොට කොවිලි හමාරයි. ඒ නිසා මේ රිට්‍රීට් එකේ යම් කුසලයක් අපිට ලැබුණා නම් මම ඉල්ලා හිටිනවා ස්වාමීන් වහන්සේ මේ කුසලයේ manussාත්ම භාවයක් සඳහා වේවා කෙලින්ම 50 දී උපදින්න ලැබේවා කියලා කියනවා. ඒ තරම් අපි මේ 40 වෙනකම් පොඩි උන්ට උගන්වන පච. 40 වෙනකම් පොඩි උන්ට අපි උගන්වන පච අපිට බයක් තියෙනවා. අපි මේ ඉහෙඳ ටික උට දුන්නේ නැත්නම් උට ඔලුව සහින්න බැරි වෙයි කියලා. අපි කාපු ලනුව ඊට වැඩි ඕප කරලා උන්ට දෙන සාපයක් තියෙනවා අපිට. ඒක තමයි 40න් පස්සේ අපිට තහගන්නේ. අපි මේ පොඩි උන්ට දෙන පච. එසේ මෙසේ අකුසල කර්මයක් නෙවෙයි. මම මගේ ගුරුවරුන්ට දොස් කියන්නේ නැහැ. මේ මට එදා ඉඳලම තිබුණා මේ අධ්‍යාපනය කියන්නේ නම් අමුම අමු පටලවිල්ලක් කියලා. ඒ මොකද මේ කියලා දෙන එක මගුලක්වත් ගෙදර ගියාට පස්සේ වැඩන්නේ මේ කටපාඩම් කරනවා ඕගනික් කෙමිස්ට්‍රි, ඉනෝගනික් කෙමිස්ට්‍රි පොත් දෙක ගත්තාම මම විතර දක්ෂයි අපි පන්තියේ කවුරක්වත් ඕගනික් කෙමිස්ට්‍රි වලට. මට ඕනම එකක් දුන්නාට පස්සේ සුසුසු කළ සුළු කළ ඕන දෙයක් බවට ඇති කරලා දෙන්න පුළුවන් කළු ලෑල්ලේ. ඉතින් ටීචර් මට කියනවා කළු ලැලට ඇවිල්ලා මේ ෆීනෝල් වල ඉඳලා මෙතෙන් යනකම් කොහොමද සමීකරණ ලියන්නේ කියලා. ඊට පස්සේ ඉනෝගනික් වලට එන පොතක් නේ තියෙන්නේ. ගෙදර ගියාට පස්සේ අම්මා ඇහුවොත් එහෙනම් මොකද්ද ඉගෙන ගත්තේ කියලා අම්මට තේරෙන්නේ අම්මා මොඩයි මම තමයි දන්නේ කාබනික රසායන විද්‍යාව කියලා කියන්නේ කියලා. අම්මට ඕන දෙයක් අපි ඉගෙන ගන්න නැහැ. ඒකනේ මෙච්චර අමාරු මේ අදාළ දෙයක් දන්නව නම් පොඩි එකට පොඩි එකයි කොම්පියුටර් පිටපත යන්නේ ඌට අදාළයි. ජොලියක් තියෙනවා. ඌ එක පස්සේ යනවා. ඒක නිසා අපි දන්න අපි නොදන්න කම නිසා තමයි අපි දරුවන්ට මෙච්චර උගන්වන්න හදන්නේ. මොකද මේ සමාජය කියලා තියෙනවා මනුස්සයාට වැඩිය වටින්නේ ඩිග්‍රී එක. ඩිග්‍රී තියෙනවනම් ඕන සැලකිල්ලක් කරත හැකියි. ඒ තරම් පටලවාගත්ත ගමනක එදත් එහෙමයි. ඒ බමුණ ඇවිල්ලා අහනවා බුදුහාමුදුරන්ගේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මොන වාදයක් ඇති කෙනෙක්ද මොනවද උගන්වන්නේ? බුදුජානක කියනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත සමන ප්‍රජාව සහිත ලෝකේ ගැටෙන්නේ නැතුව ඉන්න එක තමයි මගේ ක්‍රමවාදී. යම් ආකාරයකට ප්‍රපංච නොකර ඉන්න පුළුවන් නම් මේ ආහ කියන කුණු කන්දල් වෙන වචනකුත් තියෙනවා. ඔඩොක්කේ දාගන්න නැතුව කියලා කියන්නේ. එච්චරයි මම ගණන්නේ එකම දේ. මේ මේ පියා මේ ඔක්කොම ප්‍රසිද්ධ කරනවා. ඒකයි මට බය වචන කතා කරන්න මේක එක දේවල් කියවෙනවා මගේ ඇති. මේ වැඩිම උදේ ඉඳලා හැන්ද වෙනකන් අනුන්ගේ සීලින් කිරණ එක නේ අපි කරන්නේ. ඒ දේ නොකර ඉන්න පුළුවන් නම් හුස්ම දිහා බලාගෙන ඉන්න ඉරියව්ව බලන ඔක තමයි බුදුහාමුදුරු කියන්නේ. ඉතින් අපේ පොතකවත් තියනවාද මේ බුදුජානනාථේ දේශනා කරපු සියල්ලම මේ අප්‍රමාදී කියන වචනේ එකම ධනවත් දහම් පාසලට උගන්ලා තියෙනවා. PhD කෙරුවට උගන්වනවද? මේ ਸਰුවචනන්තේ කියන්නේ සියලුම දේ පමා වෙනකන් ඉන්න එපා. එන්නකොටම බලපං. අනුන්ගේ දේවල් බලන්නත් එපා. වෙන තැන්වල ඒවා බලන්නත් එපා. අතීතේ බලන්නත් එපා. අනාගතේ බලන්න. මේක කියලා. ඉතින් කවුද ඒකට අගයක් ආඩම්බරයක් දෙන්නේ කියලා? ඊ අගයක් ආඩම්බරයක් නොදෙන කෙනා අනිවාර්යයෙන්ම ඒ පටලවා ගැනීම අතීත අනාගත පටලවා ගැනීම අතන මෙතන පටලවා ගැනීම වල වර්තමානයේ වසාගෙන මේ ජීවිත ජීවිතේට බුදුහාමුදුරුවෝ කරන්නේ සමුදාචරಂತಿ ඉහවහ යනවා කඹගාලේ පැටලිච්ච කෙනෙක් වගේ පිය ගහ යනවා ඒ කෙනාට කිව්වොත් ඔය උඹ ඉහවහ කියන තරම් හිතේ දේවල් තිබුණාට උඹට දැන් එන්න පුළුවන් කයට කියලා පිළිගන්නේ පිළිගන්නේ මට එන්න පුළුවන් කියලා. අපි කිව්වා තානාපානය කරනකොට හිතවිලි නම් හොඳයි හොඳයි කමන්නේ. හිතවිලි නැති කරන්න එපා. හිතවිලි තියෙද්දි බලපන් හුස්ම ගන්න නැද්ද කියලා. ඒත්තු කරලා දෙන කොච්චර අමාරුද බලන්න. එහෙම නැත්නම් හිතවිලි ගියාට පස්සේ බලපන් ආනාපානට එන්න පුළුවන්ද කියලා. ඒක විතරක් කතා කරපන්. ඒත්තු ගන්න. මොකද අපේ තියෙන මනුස්සයාගේ හිතේ තියෙන මූල ප්‍රභවය. මේ මනුස්සයා දන්න එයා දන්නේ මේ ඉන්ද්‍රිය ඥාණයට අහු වෙන කොටස විතරයි. අර අයිස් කැටේ උඩ තියෙන කෑල්ල විතරයි කතා කරලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක යටයි හොඳ හරිය තියෙන්නේ. නිසා උඩේ කරා යටට බහින්න කියලා. ඉතින් මේ මේ කච්චායන ස්වාමීන් වහන්සේ මේක කිව්වට පස්සේ මේ කියනවා ඔය දණ්ඩපාණි බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ කිව්වේ මේකයි. මේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ලෝකයේ දේව ප්‍රජා සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත ලෝකේ මොනම විදියකින් ගැටුමක් කරන දෙයකට අත දාන්න එපා. අපිට කිසිම සුදුසුකමක් නැහැ. ඒ වගේම මේ තණ්හානුසය ඇති වෙන තමන් දැනටමත් කාමයෙන් විසංයුක්තව ගත කරත් සැක නොකරනවා නම් කුකුස් ඇති කරන්නේ නැත්නම් යම් ආකාරයකට මේ හිතේ මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන දේවල් මම කියාගන්න එපා. මගේ කියාගන්න එපා. මගේ ආත්මය කරගන්න එපා. ඔය එන එක නම් එනවා. ආවට නාභි වදේසි නාජ්ජෝස චිත්තති නාභිනන්දති ඔච්චරයි වාදේ. ඉතින් ඉති බුදුරජාණන් සේල කිව්වම සංඝයාට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් කියනවා තේරෙන්නේ නැත්නම් යතෝ නිදානම් පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ තත්ත නාවි වදිතබ්බන් නාජ්ජෝස තබ්බන් නාබිනන්දි තබ්බක්. මේ හිත නිතරම තරන් දෙන දේවල් තියෙනවනේ හිතේ. ඒ වෙලාවට අදාළ නැති අතීත අනාගත වශයෙන් අරයා මෙහා වශයෙන් අතන වශයෙන් අන්න ඔය එන දේ ප්‍රපංච කියලා දැනගෙන ඒක ගැන කතා කරන්න එපා රිංග ගන්න එපා අභිනන්දනේ අභිවදනය කරන්න එපා. එතකොට බුදුරජාණන්සේ සහතිකයක් දෙනවා. මට පුළුවන් නම් මේ අහ කියන්නේ නයි පටලවාගෙන ඔඩොක් වේදා ගන්න නැතුව ඒකමයි රාගානුසය කියලා. ඒකමයි දිඨානුසය, පටිඝානුසය. ඒකමයි අවිජ්ජානුසය, දිඨානුසය, අවිචිකිච්ඡානුසය, තණ්හානුසය සියල්ලෙකම නිමිච්චරයි. ඒ කෙනාට ආය කාටවත් ගහපා දෙන්න සත්තා දානයක් කඩුවක් අතර ගන්න වෙන්නේ නැහැ. පොල්ලක් අතර ගන්න වෙන්නේ නැහැ. දණ්ඩක් අතර ගන්න වෙන්නේ නැහැ. තෝතෝ වරපල කියලා ගහ ගන්න වෙන්නේ නැහැ. බොරු පේලා මිසචන පරිසචන කියන්න වෙන්නේ නැහැ. සීල දුකේ කෙලවර මොකද්ද? මේ දන්නේ නැති දේවල් වලට අත දාන්න යන්න එපා. තමන්ට දැක ගන්න පුළුවන් අත්දකින්න පුළුවන් මේ ප්‍රත්‍යක්ෂය නැත්තම් මේ භූතය භූතේ වශයෙන් දැකීම කලහගේ එකම කෙනා මිනිසයා නිසා ඒ දේ වෙනුවට මේ මගේ වචනෙන් කියනවා අනුගේ සීනි කිරන්න යන්නේ කනුගේ ගන්සබා විශ්නෝල්ට අත දානවා මේ මට පුළුවන් මමයි කෙනා මමයි අයියා මම අක්කා කියලා කරන්න පටන් ගන්නවා. ඉතින් කවුරුවක්වත් දෙන්නේ නැහැ එපයි කියන්නේ. බුදුහමතුරන් හොඳටම දන්නා ඔබට තියා ඔබේ වැඩක් බලන්න නිකන් හිටපන් කියන්නේ. උන්වහන්සේ දන්නේ නැහැ. නමුත් අපි ගිහිල්ලා ඒකට මේ බටහිර දර්ශනය පිළිබඳව බර්ටන් රසල් කිව්වේ vested interest තමා විශ්ෙන් තමන් පොර ගන්නවා මේ නඩුව මම කතා කරන්න ඕනේ කියලා. මට මේක අයිතිකමක් මගේ යුතුයකමක් කියලා ඊට පස්සේ පෙනී හිටිනවා තමන්ට කිසිම අයිතියක් නැහැ මොනම කෙලෙස් වලින් බරිතයි කිසිම දෙයක් දන්නේ එක එකනාගේ වැඩවලට අත දානවා කියලා තියෙනවා මේකෙන් තමයි මිෂනරි සර්විස් එක ඇවිල්ලා තියෙන්නේ මේ වෙස්ට් ඩින්ටර්ස් කියන එක නම් මේ පටවගෙන තමන් මේ දීපු නැති නිලයක් පටලවාගෙන මේ අනුන්ගේ සීනි කියන එක තමයි මනුස්ස හිතක තියෙන භයානකම පිළිකාව. අන්තිම අමනුසයි ඒක. ඒ මනුස්සයා ඕනේ නම් ඇවිල්ලා කියයි. ආර්දනා කෙරුවොත් තමන්ට පුළුවන් නම් සම්පජඤ්ඤ හතර සලකා බලලා මම මේකට ගැළපෙනවද නැද්ද කියලා කරනවා මිස අපි අනුන් වෙනුවෙන් කල්පනා කරන්න හදන එක මොන්නම තාලකින්ව සාධාරණීකරණය වෙලා නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ওই මුළු ත්‍රිපිටකයේ කිසිම තැනක බුදුසසුනේ මේ අයිතිවාසිකම් පිළිබඳ කතාවක් කතා කරලා නැහැ. උඹ මෙච්චර මේ උල තියලා ඉන්න මිනිසෙක් වගේ උඹට මේ උල තිබ්බ මිනිහට දිවස් වල තිබ්බ උඹට මොන මරණිදිද? පුළුවන් ද බුදියා ගන්න ඕන. දිවස් වල තිබ්බා වගේ. දැන් අරයාගේ ප්‍රශ්න විසඳන්න මට තියෙන අයිතිවාසිකම් මොකද්ද? මේ මම ඉන්නේ ඊට වැඩිය ප්‍රශ්නයක. ඒ නිසා ඒක පිළිබඳව බුදුහාමුදුර අපිට දෙන ලයිසන් එක. එහෙම නැත්නම් අයිතිවාදම ඒක මම නෙවෙයි කියාපන්. මගේ නෙවෙයි කියාපන්. මගේ ආත්මය නෙවෙයි කියාපන්. ඒකල් වෙනකොට මේ කරන්න වැඩක් තියෙනවා. මේ වෙලාවේ පේන. භූතම් භූතතෝ පස්ස කියලා විස්තර කරන එක තමයි කිව්වේ කියලා කොච්චාන හඳුරෝ අර පද තුනෙන් කියලා දෙනවා. කිව්වට සෙන කරුණා කළා ගිහිල්ලා මේක ඉවර කරන්න එපා. මේක බුදුහාමරගෙන් අහගන්නයි කියලා. පස්සේ සංඝයා මේක දැන් අසිස් වැඩි ටිකක් පැහැදිලිනේ. ගිහිල්ලා බුදුහාමර ගාව ඔප්පු කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ධමෙම ඇවිල්ලා දණ්ඩපාණි සාක්‍යයට කියපු දේ ඇහුවා. අපි ඊට පස්සේ ඔබ වහන්සේ එක වචනයක් කව උන්වහන්සේ එතකොට අපිට මේ යතෝනි දානම් පුරිසං කියන වචනේ කිව්වා අපිට තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි අපිට තේරුණා ඔබ වහන්සේ ඇවිල්ලා කිව්වේ කාරණාවක් නැසයි කියලා අපි කච්චායන ස්වාමීන් කාට කියා උන්වහන්සේ බෑ කිව්වා. ඔබ වහන්සේ ඉඳද්දි කරන්න බෑ කිව්වා අපි බැගෑපත් වුණා. උන්වහන්සේ අපිට මෙහෙම කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ අපිට මේ ඉන්ද්‍රිය ඥානය පිළිබඳව කියලා දුන්නා. කොහොමද ඉන්ද්‍රනාලින පටන් අරගන්නේ? පටන් ගන්නකොට අවිජ්ජා සංඛාර විඥාන කියනකින් එහා පැත්තත් තිබිලා තමයි ඉන්ද්‍රියානෙට අහුවෙන්නේ. සමිඥානෙ මෙහා පැත්ත තමයි අන්තිම දක්ෂයට හරි අහුවෙන්නේ. නමුත් ස්පර්ශයෙන් මෙහාට තමයි සාමාන්‍ය මිනිහට අහුවෙන්නේ. උන්වහන්සේ ඉන්ද්‍රිය ඥානෙ පෙන්ලා දීලා උන්වහන්සේ කොහොමද ඉන්ද්‍රිය ඥානෙ හට ගන්න මේ ටික ඕනේ. ඉන්ද්‍රිය ඥානෙ මෙතන නැහැ. එහෙම නැති තැන මොනම ප්‍රපංචයක්වත් නැහැ කියලා මෙන්න මේ ටික කිව්වට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරනවා මානෙනි උඹලා මගෙන් ඇහුවත් මම මේ ටික තමයි කියන්නේ. යනවා බලනකොට මේ කච්චායන ස්වාමීන් වහන්සේ ඉතාමත් බුද්ධි බුද්ධිමත් උඹලා කියපු අහපේක වටිනවා. ඒක නිසා මේක හුද්ද වටිනවා. එහෙම නැත්නම් හිතේ දරාගත යුතු ධර්ම කොටාශයක් විදිහට තේරුම් ගන්න කියලා. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ එතෙන්ට අවිලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ. මාත්මේ අහගෙන හිටියේ මේක හරියට මේ බඩගින්න පිපාසිතන මිනිස්සෙකුට මීවදයක් හම්බුණා වගේ කොයි අතින් කෑවත් එකම රසයේ කට පුරා ගන්න පුළුවන් බඩ පුරා ගන්න පුළුවන් රසයේ ඉතිරෙනවා ඒ නිසා මෙවැනි ධර්ම පරයයකට අපි මොන නම තියන්නද කියලා. ඒතර බුදුරජාණන් කියනවා මී පිඩ කියන නම තියාගන්නයි කියලා. ඒකෙන් තමයි මේ මදුපිණ්ඩික කියන නම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේක සාරවත්ඥ භාසිතයක්. ඇත්තටම ශ්‍රාවක භාෂිතයක් මේකේ වැඩි කොටස. ඒකට බුදුරජාණන් වහන්සේ ළඟ නැවත ඔප්පු කරපු නිසා ඒක සර්වඥ භාෂිතයක් වඩපත් වෙලා තියෙනවා. නමුත් මෙවැනි සූත්‍ර වර්තමානයේට එනකොට ධර්ම දේශනාවකට ගන්නවා කියන එක ඔය බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා වගේ කවදාකවත් කෙරෙන්නේ නැහැ. බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා කෙරුණේ අටුවාවට ලියපු ටීකාවක් අරගෙන ඒක විස්තර කරනවා මිසක් හරියට පෙන්තකොස්ටල් කට්ටිය බයිබලයේ කියවන්න තහනම් කරලා තියෙනවා වගේ. බෞද්ධයාට ත්‍රිපිටකය කියවීම කැප නැහැ, දන්නේ නැහැ කියලා පැත්තකට කරා. බුද්ධ ජයන්තිය පස්සේ තමයි මේ අටුවාව එවන තාර්ථකතන තියේදී මොකක්ද මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කියලා බලන්න යන්තම් හරි පොත දිගෑරියේ ওই චට්ට සංගායනාවෙන් පස්සේ. පොත දිගෑරියාට මේ ගුරුකුල වාදකාරයෝ ඉන්නනේ බුද්ධහම කරතියන ඉන්න කට්ටිය ඒගොල්ලෝ කිව්වා බෑ බෑ එහෙම ඕගොල්ලෝ බුද්ධහම කියවන්න යන්න එපා. අපි ළඟට එන්න පොලිමේ. අපි තමයි කියලා දෙන්නේ කියලා. නමුත් එක්කනේ දෙන්නේ හිටියා ඔබ ඔය කියන දෙයක් අහන්න නැතුව මේක භාෂාවක් නම් බුදුහමරෝ කියලා තියෙන දෙයක් නම් අපි කියනවා. අපි කරගෙන යනවායි කියන. ඉතින් ඒ වගේ සූත්‍ර වලට මුලින්ම වගේ දීපු ඒක නැත්නම් කෙලිම සූත්‍රය ගැන සාකච්ඡා කරපු තැන තමයි මේ තිරල කියන්නේ. ලොකු සාංශේ බණක් කියනකොට කෙලිම සූත්‍රයෙන් කියනවා. එතකොට තමයි ඥානানন্দ සාංශේ කටුකුරුන්දේ ඔතෙන්ට ආවේ. එතකොට කටුකුරුන්දේ සාංශේ හිටියේ දොඩන්දුවේ. උන්වහන්සේ වෙන හමුසු කෙනෙක් ගාව උපසම්පදා වෙලා හිටියා. ලොකු සාංශේ ගාට ඇවිල්ලා වැඳලා උපසම්පදා ප්‍රතික්ෂේප කරලා අලුතෙන් පැවිදි වුණා. පැවිදි වෙලා ලොකු සාංශේ ඊට පස්සේ මේ දෙන්න එකතු වීම මේ තිරල පුදුමාකාර ශක්තියක් වඩපත් වුණා. කවුරුවක්වත් කියන දේවල් පිළිගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ බුදුහමර මොකද කියන්නේ. ඊට පස්සේ පොඩි ගුරු પરම්පරාවල් එහෙම නැත්නම් પરම්පරාවල් යන්න ගියා. මේ එදා ඉඳලා අද දක්වා මීටිකට කෙනෙහි කරනවා. මීටිකල හිතුවක්කාර වැඩි කියලා. අපි කෙලින්ම මේ බුදුහාමුදුරු කියන දේ කතා කරනවා කියලා. ඒක ඒ වෙනකොට මමත් පැවිදි වෙන්න ගියේ ඕව දැනගෙන නෙවෙයි. මම ඥාන ශාසිකවත් ওই ಗುಣ දැනගෙන නෙවෙයි ගියේ. ලොකු ස්වාමීන් වහන්සේගේ ඔය සත්‍ය විසුද්ධි පොත බලලා ගිහිලා කතා කරුවට පස්සේ ඒ ස්වාමීන්දලා නිටතරම කියනවා අපිව ගුරුතන්නේ තරමට සලකන්න එපා පොත කියවගනි. කෙලිම ත්‍රිපිටකේ තියෙනවා කියවා. ඉතින් තේරෙන්නේ නැහනේ. ඒකේ තියෙන වචන හරිම අපබ්‍රංශ වචන. පාලි වචන අමාරුයි. සිංහල වචනේට පොඩ්ඩක් අමාරුයි. කියවන්න ගිය මනුස්සට ඇත්තටම තරහ යනවා. මං ගියාට පස්සේ ලොකු සාංශර කිව්වා මොකද්ද සාංශ කිව්වද කියලා. එහෙම කෑ ගහන්න එපා. මේකේ තියෙන්නේ මේ එදිනදා කතා කරන භාෂාව නෙමෙයි මේ ගැඹුරක් තියෙන්නේ. ඒක කොයිට වෙඩි සරල කරන්න බෑ. මේ සූත්‍රය තමයි අදුබින්දක සූත්‍රය තමයි ඥානන් සෝන්ස ඉස්සල්ලාම ලෝකෙට හෙළි කරපු ප්‍රපංචකරණය සහ ඉන්ද්‍රිය ඥානය පිළිබඳව ලිවිච්ච පොත. ඒ පොත ලියපු නිසා උන්වහන්සේට විශ්වවිද්‍යාලේ යන්න වුණා. ඒ ස්වාමීන් වහන්සේට එපා වුණා. පැවිදි වෙලා බෞද්ධ ගන්ධ ප්‍රකාශන සමිතිය දැනගත්තා මෙයා විශේෂ කෙනෙක් කියලා ඥානකොටික හම්බුකෝ ඔයා හදපු ඒ ප්‍රොපෝසල් එක මට ගෙනත් දෙන්නයි කියලා. මේ හම්බුකෝ වැඩක් නෑ මේ කවුරක්ක කියවන්නේ නෑ කියලා. ඊපස්සේ ඥානකොටික හම්බුක හදලා ඔය concept and reality කියන පොතේ එළියට දැම්මා. ඒ පොත එදා සිට අද දක්වාම මේ කාලේ තේරවාදී ඉතිහාසෙට ලියවිච්ච ඔරිජිනල් පොතක් වුණා. දැන් ඥානන්ත සාරිණී තාමත්ම අවධාන මොහොතේ කොයි වෙලාවෙ පණ යනවද නැත්නම් මේනට දෙසරියක් මැරිලා ඉපදිලා ඉන්නේ. නමුත් මම එන්න කිට්ටු වෙනකොට ඒ පොත උන්වහන්සේ සිංහලට දැම්මා. ඒක කවදාකවත් කරන්න බැරි වෙච්ච ගුණ වැඩක්. යථාර්ථය සහ සංකල්ප කියන පොත. පුළුවන් නම් විවේක තියෙනවනම් ඒක ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. අරගෙන කියවන්න භාෂා විලාසය ඉදිරිපත් කිරීම, ඒ වගේම අත්දැකීම අපි ඉපදිලා තියෙන කොච්චර වාසනාවන්ත කාලයකද කියලා. ඒ නිසා දෙයියන්ගේ නාමයෙන් ප්‍රපංච කරන්න එපා. අහක යන දේවල් ඔළුවේ දාගන්න එපා. දාන්න පුළුවන්. ඒක තමයි මායя හදලා තියෙන එක ඕන තරම් කතා තියෙනවා. ඒක තමයි මේ නව කතා, කෙටි කතා ඔක්කොම තියෙන්නේ. මේ ප්‍රපංච කිරීම කරන්න ගියොත් වර්තමානට හිත ගන්න බෑ. මේ සියලු ප්‍රපංචයන් වලට දෙන්න තියෙන జగදා පහරක් තමයි වර්තමානයේ හිත පවත්තන්නේ. ඉතින් කවුරු හරි පිළිගන්නවා නම් මේ වර්තමානයේ හිත පුළුවන් ගන්න පුළුවන් තාක් ඒ ප්‍රපංච වලින් අපි නිදහස් කියලා. ඒකේ හැකියාවල් බලන්න. ඒක නිසා ඉස්සරට වැඩිය මගේ බනවලත් මම කියන දෙයක් තමයි. ඒ සමහරලාට වැරදි ඇති. ආනාපානයවත් එලවන්න එපා. ඉඳගෙන ඉන්නවා දන්න නම් ඇති. වම දකුණවත් උසවීම නැවීම තමුණත් එලවන්න එපා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා නම් ඇති. යනකොට එනකොට යනවා වෙනවා කනවා බොනවා කියලා දන්නවනම් ඇති. ඒ සඳහා මේ භාවනා මධ්‍යස්ථාන පිටව මොනව නැතත් ඇඳට ගන්නට පස්සේ මම දැන් නිදාගෙන ඉන්නවා කියලා දන්නවනම් ඇති. මම බස් එකේ නැගලා හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බලනවා ඇති. ඉතින් මම නිතරම කියනවා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා එච්චරමයි නිවන කියන්නේ කියලා. ඉන්නේ පිට මොකක්වත්ම නැහැ. ඒකට යන්න බැරි නම් තමයි මේ ආනාපානේ වගේ දේවල් කිට්ටු කරගන්න. ඇවිදිනකොට ඇවිදින බව දන්නේ නැත්නම් විතරක් වම දකුණු වශයෙන් බලන්න. හිටගෙන ඉනකොට හිටගෙන ඉන බවට විශ්වාස නැත්නම් විතරක් මේ පතුලට බර දැනෙනවා කියන එක බලන්න. බුදියාගෙන ඉනකොට බුදියන බව දන්නේ නැත්නම් කියලා සැක තියෙනවා නම් විතරක් ඇඟේ ඇඟේ වැතිරලා තියෙන ටික බලන්න. උකට අභිධර්මය අවශ්‍ය නැහැ. උඩ ත්‍රිපිටකය දැනගන්න ඕනකමකුත් නැහැ. උඩ දසපාරමිතා පිළිලා තියෙන්න ඕනකමකුත් නැහැ. ඕක මේ ත්‍රිහෙජ පාරිත්‍රිහෙජක පාරිශුද්ධ වුණෙත් නෑ. හැබැයි මෙහෙම එකක් නම් කියයි. මොකාට හරි කමන්නේ හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව තේරෙනවා ඒක දසපාරමිතා පිටිච්ච එකේ නෑ මං කියන දසපාරමිතා පිටිච්ච උත්තරමේ හරිම කියන්න හොඳ නෑ යම් කිසි කෙනෙකුට ඇවිදිනකොට ඇවිදින බව තේරෙනවා නම් යාට දසපාරමිතා පිළිලා තියෙන්නේ තීහෙතුක ප්‍රශාන්තිය ලැබිලා තිනම ඒකේ නා කියනෝ නෑ කියලා ඉතින් බොලේ මම මොකද කරන්නේ අද ඉන්නේ ලංකාවේ ඉන්න හරියක් ඒ මුළු ලෝකෙම කද්දාකත් මෙච්චර වාසනාවන්ත જાතියක් නැහැ. හැම කෙනාම මදි කියනවා. තාමට දැනුමදි, තාමට සීලෙමදි, තාමට ගුරුවරෝ අවශ්‍යයි, තාමට පොත දන්නේ නැහැ. මේ හෝනියම විතරයි අපිට තියෙන සාපේ. කවුරු හරි භාවනා කරනකොට බලන්න ඉඳ ගන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් නම් ඒක නිවන නම් අපිට කණ්ඩ දෙනවනම් අපිට බොණ්ඩ දෙනවනම් අපිට ඉන්න දෙනවනම් තව මොනකින් gediyeටද තවත් රණ්ඩු කරන්නේ රණ්ඩු කරලා ගන්න හරියක් අක්කා මේක අපිට ලැබිච්ච දායාදයක් manussකම වගේ ලැබිච්ච දායාදයක් පුළුවන් තරම් බලන්න කාට හරි අව탁සිරු කරන්න උඹට මේක පුළුවන් අනේ කරුණා කළ උත්සාහ කළ බලන්න කියලා උත්සාහ කරන්න බලන්න ඉස්සෙල්ලා තමන් කරන්න eBay. මේන්න මේ ගනුදෙනු අපේ අතින් වෙනවනම් අපිට මේ ලැබිච්ච බුද්ධ ශාසනයේ නිමි પરම්පරාවට යන්නේ එකක් නැහැ. අපිට මේ ආගම පතුරවන්න ඕනකමකට නෙවෙයි. දැනගත යුතු මිනිස්යාට ඇස්සති මිනිස්යාට පෙනේ. කන් ඇත්තට ඇහි. යන්න පාරක් තිබේ නම් මග හොඳට තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකේ කුසෙයි. නිසා ඉස්සෙල්ලා මේ පාට දාගත්තට පස්සේ තේරෙයි ඊට පස්සේ හැප්පෙන දෙයක් ඇත්තේ නැහැ කියලා. ඉතින් එතකොට තේරෙනවා මේව මඳු පින්ඩික තමයි. නමුත් අපිට ඒක හරියට පට අරලා තේරුම් කරලා දෙන්න කොච්චරක් අපි අපකට වෙන්න ඕනේද? කොච්චරක් අපිට මේ මල උඩට එනකොට ඉර පායන වගේ ආලෝකය ලැබෙන්න ඕනේද? ලැබුණාට පස්සේ ඒක හුදු ධර්මතාවයක් විතරයි. නිසා මේ ලබාගත් ප්‍රදේශය පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂයෙන් තොරව අරයා මෙයා කිව්වට සහතික දෙන්න යන්නත් එපා සහතික ගන්නත් එපා. මොන්න තරම් පශ්චාත්තාප සැක කම්මැලිකම් නීරසකම ආවත් බලන්න ඉන්න ඉරියව බලන්න පුළුවන් නම් ඒ තාක්කල් භාවනා දියුණු වෙනවා. අන්න ඒ විදිහට මේකට බය ඇරලා ඒ කෙනෙකුට යොදව ගන්න පුළුවන් නම් ඒ සඳහා ඉස්සරම කරන්න තියෙන්නේ Tamange ආදර්ශ දාර්ශනික අනේකයි ඊට පස්සේ බන නොකියුවත් ඒ හැසිරීමම නිහඬ බණක් වෙනවා. ඒක නිසා අපි මේ තාක් කරනකන් දැන් අවුරුදු 2600ක් මේ පණිවිඩේ එන්න කී ලක්ෂයක් මේකට අපකප වෙලා ඇද්ද කියලා හිතන්න. අපිට මෙතෙන් දෙන්න. ඒ නිසා අපිට මේ ආපු එක හැලෙන්න දෙන්න එපා. අපිට මේ ආපු එක කන්දකට වැලි කන්දකට බීගත්ත ගංගාවක් වගේ මැකෙන්න දෙන්නේ නැතුව ඉදිරියට ගෙනියන්න තම තමන්ගේ නිවනටත් ඒ වගේ මේ අනකයට අවබෝධ කිරීම සඳහා පූර්වාදර්ශයක් වීම සඳහා සියලු දෙනාගේම ශක්තිය ධෛර්යය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාවත් දේශනාවදී સમાප්තිය සතාන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි මම යනකොට පොඩි හමුරෙන් දීලා යනවා concept and reality යථාර්ථය සහ සංකල්ප ඒක අරුණ මාත්‍යගේ මේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා සිංහල පොත ඉංග්‍රීසි පොත බොහොම ලාභයි BPC ගන්න බලා ඒකත් BPC එකේ වෙබ්සයිට් එකේ ඩවුන්ලෝඩ් කරලා ගන්නත් පුළුවන්. ඉතින් ඒක බලනකොට තියෙන්නේ කවුරු ගැනද අපි මේ කතා කරන්නේ කියන්නේ. එතකොට අපි යනවා මේ ඊතාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමෙන් අපි මේ වැඩමුළුවක් සාර්ථකව පවත්වාගෙන ගියා. බණම දේශනා මාලාව සාර්ථකව පවත්වාගෙන ගියා. ඒ කරපු සීල දේවල් කරදරයකින් තොරව අපිට පවත්වාගෙන යන්න ලැබුණේ ඒකට අතහිත දීලා කටයුතු කරපු මේ සත්පුරුෂ මණ්ඩල නිසායි පිනී මණ්ඩල වගේම නොපිනී කර මණ්ඩල ගොඩාක් ඉන්නවා. අපි ඒ නිසා අපිට පේන ටික විතරක් අපි ආදර්ශයට ගත්තට ඒක විශාල පිරිසකගේ සත්ක්‍රියාවක් මෙතන තියෙන නිසා අපි ඒකට ඇස් කරගත්තා වූ යම් කුසලයක් වෙනවා නම් ඒ සියලුම පෙනී නොපෙනී උදව් කළා වූ සත්පුරුෂ මණ්ඩලයට මේ කුසලය එකසේ හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවතුන. එසේම අපි එක එක්කෙනෙක් නියෝජනය කරන විශාල නෑ පරපුරක් සාලේ නෑයෝ. ඒ ඔක්කොම මෙතන හිටියානම් ඒ තරමට හොඳයි. නමුත් අපිට වෙලා තියෙනවා දැන් ඒකොළු නියෝජනය ගන්න. ඒ නිසා අපි මේ රැස් කරගත්ත යම් කුසලයක් වෙනවනම් අපිට මේ පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන්, මුචිතා ශීර්ෂයෙන් අපි ඥාතින්ට අනුමෝදන් කරමු. අපි ඒ සඳහා සාදුකාරයක් පවත්වමු. මම මේ දින සාදුනාදී අහලා අපේ ඥාතින් කොයි කෙලවරක හිටියත් අපේ ඥාතියෝ බින් කළා අපි සිහිපත් කළ සාදු සාද දිනවා කියලා සතුරු සිතින් සාදු කියලා බින් කරන බෝධන් වෙත්වා කියලා ඥාතියින් මිනිහ සාදුකාරය පාතන මේ විවිධාකාරයෙන් අපි රැස් කර ගන්නාද මේ කුසලයේ ඒකාන්තයෙන්ම අසත්පුරුෂ සංසේවණයෙන් ඈත් වෙලා සත්පුරුෂ සංසේවණයේ යාව නිබ්බානව ලැබිලා බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් මෙලෝ වශයෙන්ම පැමිණ වැඩවදාලා ඒ සාන්ත සුන්දර නිවනට යන්න අපාපඩත් එකසේ මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යදාසින් යුක්තව අපි ඊත්තාවතාචාදී ගාථා සජ්ජහනාට පිළිබෙනවා. ඊත්තාවතාච ගම්මේහි සම්බතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඊත්තාවතාච ගම්මේහි සම්බතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාගමයිත්‍තිකා අනුමෝදිत्वा චිරං රක්칸තු මං කරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සකමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය සාදු සාදු සාදු